ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච වටිනා සූත්‍රයක් වෙන මේ නිබ්බේධික සූත්‍රය නැත්නම් නිබ්බේත පරියාය සූත්‍රය ඉදිරියෙන් තියාගෙනයි අපි මේ ධර්ම දේශනා මාලාවට මාතෘකාව සපයාගන්නේ. ඒ ඒ නිබ්බේත පරියාය සූත්‍රයේදී සර්වචන් වහන්සේ නිර්වේදයේ පිනිස එහෙම නැත්නම් අවබෝධයේ පිනිස පෙත සකස් කරලා දෙනවා ඒ මාතෘකා කීපයක් හරහා ඒ ඒ එක එක මාතෘකාවක බැලිය යුතු පැතිකඩවල් හයක් සමාකාරව දක්වලා තියෙනවා. අපි ගිය පාර වැඩමුළුව සඳහා කාමයේ කියන මාතෘකාව ඉදිරිපත් කරගත්තා. මේ වැඩමුළුව සඳහා ඒ නිබ්බේධික සූත්‍රයේම මේක අංගුත්තර නිකායේ චක්ක නිපාතේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. අපි ඉදිරිපත් කර ගන්න හදාන්නේ වේදනා කියන කාරණාව නැත්තම් චෛතසිකයේ පිළිබඳවයි. ඒකෙදී දත යුතු එක පැතිකඩක් විදිහට වේදනා චෛතසිකය දැනගන්නයි කියලා සර්වඥාන්සේ ඒ නිර්වේදේ කැමැති ඇත්තන්ගෙන් නැත්තම් මේ භාවනා යෝගාවචරින්ගෙන් ඉල්ලීමක් කරනවා. නැත්තම් මතක් කිරීමක් කරනවා. නැත්තම් රෙකමෙන්ඩේෂන් එකක් දෙනවා. ඉතින් එතකොට මේ වේදනාව කියලා කියන්නේ ඊ අපි මතක් කරගත්ත විදිහට මේ වේදනා චෛතසිකය අනිකුත් චෛතසිකයන්ගෙන් වෙන් වෙන්නේ කොහොමද? මේ වේදනා චෛතසිකය අනිකුත් රූප ධර්මයන්ගෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා අවබෝධය හරහා එහෙම නැත්නම් අත්දැකීම හරහා තේරුම් ගැනීමයි. ඉතින් මේ වේදනා චෛතසිකය කරන්නේ වින්දනය කියන එකයි. යමක් විඳිනවනම් ඒකට ඒ විඳීම සඳහා උදව් කරන, පෙත සකස් කරන චෛතසිකයේ වේදනාව. ඉතින් අපි ලෝකයට සම්බන්ධ වෙන්නේ එහෙම නැත්නම් හිත මේ කයට සම්බන්ධ වෙන්නේ මේ විඳීම හරහා තමයි. නිසා වේදනා චෛතසිකය තාමත්ම වැදගත් චෛතසිකයක්. මේ නිසා ਸਰවචනංශේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණු සීළු දැනුමට වේදය කියන නම තමයි පාවිච්චි කරේ. වේදේ කියලා කියන්නේ දැනුම කියන නම ඇවිල්ලා තිබුණා. ත්‍රිවේදේ කියලා කිව්වනම් ත්‍රිවේද පාරගෝ කියලා කිව්වනම් දැනුම පිළිබඳ පරතයටපත් වෙච්ච එක. ඒ නිසා මේ තමන් තමන්ගේ ආත්මය හරහා ආත්මය කියලා කියන්නේ ਸਰබලධාරී එහෙම නැත්නම් සදාතනික ආත්මයක් නෙවෙයි. පටු අර්ථයෙන් තමන් ජීවිතය හරහා විඳින දේ පිළිබඳව විතරක්ම දන්නවනම් ඒ පුද්ගලයා කවදා හරි නිවන් දකිනවා. අනුන්ගේ විඳීම් ගැන ඊයේ වෙච්ච විඳීම් ගැන හෙට වෙච්ච වෙන්න තියෙන විදිහ ගැන කල්පනා කිරීම තමයි පෘථග්ජනකම කියලා කියන්නේ. ඒ නිසා වේදනාව කියන චෛතසිකය දැනගන්න නම් ඒ කෙනාට වර්තමානයේ Taman විඳින්මින් ඉන්නදී දැන් මම බණ කියනවා මේ අත්ව බණ අහන අපි වාඩි වෙලා ඉන්නවා මේ වාඩි වෙලා ඉන්නකොට මොකද්ද විඳින්නේ කොහොමද ඒක වේදනා චෛසිකේ වැඩ කරන්නේ කියලා ඒ දේට හිත දෙන්නේ නැති වෙන්න තමයි අපේ පුරුදු අපේ රුචි අරුචිකම් පිටලා තියෙන නිසා වර්තමානයේ අපි යමක් විඳින්මින් ඉන්නවනම් ඒක මගාරවලා හෙට වෙන්න තියෙන දෙයක් ගැන කල්පනා කරනවා ඊයේ වෙච්ච දෙයක් ගැන කල්පනා කරනවා අනික් කෙනා මං ගැන කොහොමද විඳින්නේ කියලා විඳ විඳිනව ඇත්තේ කියලා හිතාන ඉන්නවා මම අනික් කෙනෙක් ගැන හිතනවා එහෙම නැත්නම් වෙන තැනක් ගැන හිතනවා මෙන්න මේ විදිහට මේ වේදනා චෛතසිකය කියන උත්තරය සද්ද හොඳ නැහැ වේදනා චෛසිකය අපිව මුලා කරනවා. අන්නේ මුලා කරන දෙන්නේ නැතුව වර්තමාන මොහොතේ තමා වශයෙන් විඳින දේ මෙතනදී උත්කෘෂ්ඨ අර්ථයෙන් ගන්නවා. එහෙම නැතුව ඊයේ වෙච්ච දෙයක් හෝ වෙන්න තියෙන හෝ වෙන කවුරුත් කියපු දෙයක් හෝ එහෙම නැතුව වෙන කෙනෙක් Taman ගැන කියපු දෙයක් හෝ මේ මොන දෙයකින් හරි අපි කරන්නේ ක්ෂණ සම්පත්තිය පන්න ගන්නවා. එහෙම නැත්නම් ලැබිච්ච වටිනා සාසනික සම්පත්තිය නැති කරගන්නවා. ඒක නිසා අපිට වේදනාව දැනගන්න නම් මේ විදිහට බණ අහන්නත් වෙනවා. ඊට පස්සේ වාඩි වෙලා මේ වෙලාවේදී තමයි මොකද්ද විඳින්නේ? ඇහිමක්ද, දැකීමක්ද, ගඳක්ද, රසක්ද, පහසක්ද කියන එක මේ හරහයි නිවන් පෙත වැටලා තියෙන්නේ. නැවතත් කියනවා අන්න එතන හිත තියාන දෙන්නේ නැතුව අතීතයට අනාගතයට අනුන් කෙරෙහි වෙන තැන් වල ඇවිදින එක තමයි ඒ අභාවිත මනස භාවනා කරපො නැති චාරයක් නැති මනසේ හැටි ඉතියාවට ගොඩාක් භාවනා කරන්න වෙනවා එහෙම නැත්නම් ප්‍රතිපදාවක් කරන ජීවත් වෙන්න වෙනවා මේ වේදනාව මේ චිත්තක්ෂණයේ විඳින වේදනාව මොකද්ද කියලා දැන ගැනීම සඳහා මේ සඳහා අපි සතිපට්ඨානය තමයි ගන්න උපක්‍රමය සතිපට්ඨාන ඉස්සල්ලාම අපි කායानुපස්සනාව කරලා ඒ කායानुපස්සනාව කරගෙන යනකොට අනිවාර්යයෙන් මේක ධර්මානුකූලවම වේදනානුපස්සනාවට හැරෙනවා. අන්නේ වේදනාපස්සන වේදනානුපස්සනාවට හැරෙනකොට අර තමන් කායानुපස්සනාව හරහා දිනු පවණු කරගත්ත සතිය කියන කණ්ණාඩිය හරහා තමයි ඒ වෙලාවේදී තමන් කුමක් විඳින්මින් ඉන්නවද ඒ විඳින දේ තමන් භාෂාවට දාන්නේ කොහොමද? මේක සැප, දුක, අදුක්කම සුඛ වශයෙන් තව කෙනෙකුට කියන්නේ කොහොමද? ඒ තමන් විඳපු දේ මෙහෙමයි කියලා අතිශෝක්තියට යන්නෙත් නැතුව, අව탁සීරු කරන්නෙත් නැතුව වෙන කෙනෙකුට කියනවා කිව්වහම අපි ඔකමට අසුද්ධ කරනකොට ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක මේ ලෝකේ ඉන්න කිසිම විශේෂඥයෙකුට තේරෙන්නේ නැහැ. තමන්ට මේ චිත්තක්ෂණයේ විඳින දේ අපි මේ අත්විඳිනවයි කියලා කියනවා අත්දකින්නයි කියලා තියෙනවා ඒ දේ පූර්ව නිගමනයකින් තොරව පෙර කල්පනා වලින් තොරව ඒක සුද්ධ වශයෙන් විඳින්න පුළුවන් නම් ඒ වේදනා චෛතසිකය නිවන් දැකලා තියෙනවා වේදනා චෛතසිකය ඒ වෙලාවේදී කිසිම කෙලෙසයකට යට වෙලා නැහැ නමුත් අපි විඳින විඳින හැම දෙයකටම එක්ක ලොකු කරලා හිතනවා එක්ක පහත් කරලා හිතනවා එක්ක හොඳයි කියලා හිතනවා එම නරකයි කියලා හිතනවා මේ ආකාරයේ වශයෙන් අපි මේකට ආලවට්ටම් කරනවා නානා ප්‍රදේවල් එකතු කරන්න හදනවා අන්න එකතු කිරීම හරහා තමයි අපි අනවශ්‍ය ප්‍රශ්න ආශ්‍රයක් ඇති කරගෙන මත්තර දුක් විඳින්න වෙන වර්තමානයේ දුක් විඳින්න වෙන අනුන්ටත් දුක් දෙන තමන්ටත් දුක් දෙන සංස්කාර රාශිය කර්ම රාශිය චේතනා රාශිය ඇති කරන්නේ ඉතින් අපි භාවනා වෙදි කරන්නේ හොඳ ඕලාරික ගොරෝසු විඳීමකට හිත දාලා ඒක අරමුණු කරලා ඒක නිමිති කරලා ඒකේ විඳීමේ ස්වභාවය දැකලා ඒක හිමීට හිමීට ගෙවෙන්නයි. ගෙවි ගෙවි ගෙවි ගෙවි යනකොට ඒ වේදනා විඳීම් අත්දැකීම් නොදැනෙන එහෙම නැත්නම් සියුම් වෙන අතිසූක්ෂම தත්වයට යනකොට ඒ විෂයෙහි වේදනා චෛසිකේ එන්නේ තුනී වෙනකොට මොකද්ද හිතට වෙන්නේ? ඉතින් මේ ටික සම්පූර්ණ වෙලා වේදනාවකින් අපි විඳ ගන්න අත්විඳින්න බැරි තරම් ඉතාම සූක්ෂම තැනකට යනකොට භාවනාවේදී විපස්සනා ඥාන ක්‍රමයෙන් වැඩිලා තමන් අලුතෙන් කර්ම රැස් කරන්නේ නැතුව ජීවන කර්ම ගෙවම් කරමින් මේ වේදනා චෛතසිකය කියන්නේ මොකක්ද කියලා සම්පූර්ණ හඳුනාගත්ත දවසේ මාර්ග ඥානයකටපත් වෙනවා එහෙම නැත්නම් අවසානයේ තියෙන රහත් ඵලයට පවා දන්න යන්න පුළුවන්. ඒ නිසා වේදනා චෛතසිකය අපිට ලොකු දොරටුවක් ලොකු පෙතක් ලොකු විවරයක් ඉතින් ඒක නිසා එහෙම වුණාට අපි ජීවිතයේදී එදිනදා ජීවිතයේදී මේ වේදනාව වලින් සැප විතරයි ඉල්ලන්නේ දුක ප්‍රතික්ෂේප කරන්න යන නිසා අපේ ධර්ම සම්පූර්ණ අංශභාගයි අපි කවදාකවත් සැප දුක දෙකෙහි දෙකම වේදනා වශයෙන් අරගෙන දෙකම සමාකාරව බලන්නේ නැති නිසා අපේ හිත නිතරම පුංචි දුක් වේදනාවක් එනකොට තරහක් උපදිනවා. සැප වේදනාවක් එනකොට සතුටක් උපදිනවා. මේ නිසා මේ විදිහට ආලවට්ටම් කරන්නේ නැතුව වේදනාව වේදනාව වශයෙන් දැකගන්න ගොඩාක් කල ගොඩාක් යෝගාවචර තල තුනා වෙන්න වෙනවා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන දිගටම සැප වේදනාව ආවත් දුක වේදනාව ආවත් ඒ වේදනාවල ඇති ප්‍රකෘති ස්වරූපේ දැකගෙන හිත කලබ ගන්න නැතුව හිත දුක් ගන්න නැතුව වෙහෙස කර ගන්න නැතුව දිගට පවත්නවයි කියන එක දානෙදී කරන්න අමාරුයි ශීලෙදී කරන්න අමාරුයි සමත භාවනාදී කරන්න අමාරුයි විපස්සනා භාවනාදී තියෙන අතිශ්‍රේෂ්ඨ தત્ත්වය තමයි ඕනම වේදනාවක් සැප වේවා දුක් වේවා එන්න ඇරලා ඒක කෙරෙහි කිපෙන්නේ නැතුව ඒක කරා ඒක අල්ල බදා ගන්න නැතුව වේදනා චෛතසිකයේ මුලැමැදාග දක ගන්නා ස්වභාවයෙන් විපස්සනා කරන ස්වරූපයෙන් ඇති හැටිය දක ගන්නා ස්වරූපයෙන් ගල්බමුණෙක් වාගේ පිටකෙනෙක්ගේ වේදනාව දිහා බලනවා වාගේ මෙන්න මේක දිහා බලාගෙන ඉඳ යෝගාවචරය කරන ප්‍රයත්නය නිසාම යෝගාවචරයට වඳින්න වටිනවා. මොකද අපි සංසාරේ පුරාවට කෙටුවේ වේදනාවක් කෙනෙකුට කඩාපයින් එක. එහෙම නැත්නම් ඒක අල්ල බදා ගන්න යන එක. ඒක නිසා අපිට වේදනාව පිළිබඳ කියන්න අයිතිවාසිකමක්, විසරදකමක් තිබුණේ නැහැ. දැන් අපි උත්සාහ කරන්නේ වේදනාවක් මතුවෙනකොට ඒ මතුවෙන හැටි ඒක කෙරේ Tamante ප්‍රිය ගති අප්‍රිය ගති පහළ වෙන හැටි මේ නිසා අපි අරමුණ පැත්තක තියදී මේ මතුවෙන ප්‍රියමනාප ගති දින නිසා අපේ පෙත පැත්තකට ඇදිලා යන හැටි අරමුණේ සතිය පාත්ත ගන්න බැරි වෙන හැටි ආදි වශයෙන් මේ හැම දෙයක්ම කරගෙන යනකොට ගොඩාක් අත්තරදී සිද්ධ වෙනවා. ඒ එක අත්තරක්වත් වැරද්දක් නෙවෙයි. සාමාන්‍ය ජීවිතේ පැත්තෙන් අත්තරදී වුණාට බුද්ධ ආදී උතුමයන් වහන්සේලා විසින් ඒ සියල්ලක්ම ආර්ය පරිශ්‍රයට දාලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඊයේ මේ වේදනා චෛසිකේට බැස ගැනීම සඳහා ගත්ත නිදර්ශනය කිටියෙන් මතක් කරලා සීපත් කරලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මේ ආස්වාද ප්‍රසවාස කියන මූල කර්මස්ථානේ නැත්නම් ආනාපාන සතිය කියන නිදර්ශනය ගත්තොත් ඒ නිදර්ශනයේදී ඒ සරුවචන වහන්සේ පව පිළිගන්නවා ආස්වාද ප්‍රසාරදී හිත දානකොට ඒ පුද්ගලයා හුස්මට හිත ගත්තා කියන එක සත්‍යපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ සතෝ ආස්ස සති සතෝ පස්ස සති සීයෙන් යුතුව ආස්වාස කරයි සීයෙන් යුතුව ප්‍රසවාස කරයි ඒ කියන්නේ යාගේ හිත දැන් ආනාපාන දිහාට මුලිච්ච වෙලා මූණ දාලා ආපදාගත වෙලා තියෙන්නේ. ඒක නා දන්නවා මම දැන් ආශ්වාස කරනවා මම දැන් ප්‍රශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි වෙන කිසි තැනකට හිත දුවලත් නැහැ. සද්දෙකුත් නෙවෙයි වේදනාවකුත් නෙවෙයි හිතවිල්ලකුත් නෙවෙයි ආනාපානට මූණ දාලා ඉන්නවා. ඉතින් ඒක ඉස්සල්ලාම අපි අරමුණත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාවක්. එතකොට ආස්වාස ප්‍රස්වාසයේ පේන්නේ දීඝං වාස සන්තෝ දීඝං අස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති නාස්පුඩු පුරවාගෙන දීර්ඝ ආස්වාසයක් කරනවා එතකොට එයා දැනගන්න මට දීර්ඝ ආස්වාසයක් කරනවායි කිය. ඊගාට නාස්පුඩු පුරවාගෙන දීර්ඝ ප්‍රස්වාසයක් කරනවා. එතකොට දන්නවා මට දීර්ඝ ප්‍රස්වාසයක් කරනවායි කිය. එතකොට මුලින්ම එනේව දීර්ඝ වශයෙන් සටහන් කරන්නේ ඒවා ගොරෝසුයි ඕලාරිකයි ඒ වෙලාවේදී යෝගාවචරය ඒ විදිහට ඒක තේරුම් ගන්න. ඊට පස්සේ අම්මා ආකාරයකින් ඉරියව්වේ කරදරයක් ආවේ නැත්නම් බාහිර ශබ්ද කරදරයක් නැත්නම් හිතවිලි ආදී බාධාක් නැතුව මේ ආනාපානය බලන්න හිටියොත් මේක කෙටි වෙන්න පටන් ගන්නවා. රස්සං වාසසන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. ඉතින් මේක පටලවා ගන්න ඇත්තෝ සමාලාට මුලින් හයියෙන් හුස්ම ගන්න හදනවා. ඒකල හිමීට හුස්ම ගන්න හදනවා. මේ සතිපට්ඨාන සූත්‍රය හැටියට ඉදිරියට යන්න. එහෙම එකක් නෙවෙයි මෙතන සඳහන් කරන්නේ. බාහිර පරිසරයේ හරිනම් සප්පාය කරනු සෙලඹිලා නම් හිතයි ගතයි ආශ්වාස ප්‍රශ්වාසයයි තැම්පත් වෙනවා නම් දීර්ඝ හුස්ම කෙටි හුස්මක් බවට පත් වෙනවා. ඒ දීර්ඝ හුස්ම කෙටි හුස්ම බවට පත් වෙනකොට තමන්ගේ වින්දනය ඒ ගුරුසු බව විඳින හැටි, උණුසුම් බව විඳින හැටි, සිසිලස බව විඳින හැටි, කම්පන චංචල විඳින හැටි, ඒ වේදනා චෛතසිකේ තැම්පත් වීමක් වෙනවා. හුස්ම තැම්පත් වෙනකොට වේදනා චෛතසිකේ සියුම් වේදනා එන්න පටන් ගන්නවා. මේ සියුම් වේදනා එනකොට අර එල්ල වෙලා තියෙන සතිය ආනාපානීය හිත පවත්තන්න නිකන් කඹේ ඇවිදින කෙනෙක් වගේ ඒකෙම වැටෙන්නේ නැතුව යන්න සතිය හොඳට සූර වෙන්න ඕනේ. සතිය හොඳට සූක්ෂම වෙන්න ඕනේ. සතිය හොඳට ප්‍රණීත වෙන්න ඕනේ. ආහනිය ප්‍රණීත වේගෙන එනකොට යෝගාවචරයකට ආනාපානේ ආශ්වාස ප්‍රශ්වාස හැපෙන තන හිත තියාගෙන සියුම් වෙනකොට ඒක ස්වභාවිකයි අනිකුත් මුළු කයේ තියෙන සියලුම වින්දන කයේ හැම තැනම තියෙන පුංචි පුංචි වේදනා කිපෙන්න පටන් ගන්නවා ඇවිස්සෙන්න පටන් ගන්නවා. එතකොට මේ හැමේ වෙනදා නොතේරෙන මට්ටමේ තියෙන පුංචි පුංචි පුපුරු ගැහිලි ඉදිකටු දුවන්නා වගේ සීතල බබුළු දාන්නා වගේ උණුසුම් බබුළු දාන්නා වගේ හෙල්ලෙන්න වගේ පැද්දෙන්න වගේ අර ශරීරේ පුරාම තියෙන වින්දන වේදනා එන්න පටන් ගන්නවා හැබැයි ව නොදැරිය හැකි වේදනාවක් නෙවෙයි හැබැයි හිතන්න බෑ ඇයි මේ හිතක් අරමුණකට තැම්පත් වෙගෙන එනකොට කවදාහකවත් නැති විදිහට මේ අඟ පුරාම මේ විදිහේ විවිධ පිපිරි කැළඹිලි චලන උණුසුම් ශිශිල් ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් එතකොටත් යෝගාවචරයට ප්‍රශ්නයක් එනවා. දැන් මේ සතිය හොඳට තියෙනවා. ආනාපානය හරහත් එන්නේ ආනාපාන සිවුම් වේගන යනවා. ඒ වෙනකොට ශරීරේ පුරාවට බලාපොරොත්තු වෙච්ච නැති ඒ අත්දැකීම් වගේක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දැනීම් වගේක් එන්න පටන් ගන්නවා. එතකොට මම කොහොමද මේ භාවනාව මානසික කාර්යය පවත්න්නේ කියන ප්‍රශ්නෙත් යෝගාවචරයට එනවා. එතනදී කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා අපි දැන් මේ මේ භාවනා පන්ති ඉවර වෙලා අපි ෆොටෝ එකක් ගත්තා අයියේ හොඳට මතක තියාගන්න මෙහි ෆොටෝ ගන්න දෙන්නේ නැහැ. නමුත් මම මේ නිදර්ශනයක් කියන්නේ. ෆොටෝ එකක් අරන ඕගොල්ලෝ ගෙදරට අනියා. ගෙදරට අරන් ගියාට පස්සේ ඕගොල්ලෝ භාවනාවට සම්බන්ධ වෙච්ච නැති දරුවෙකුට කියනවා. මෙන්න පුතේ අපේ භාවනා පන්තිය. මේ කට්ටිය වාඩි වුණා. මේ තුන්වෙනි පෙළේ මැද ඉන්නේ මම. මේ අරයා මේ මෙයා කියලා. ඒතර ගෙදර ඉන්න කට්ටිය මේ මොනවක්වත් දන්නේ නැහැනේ. ඒගොල්ලෝ මුළු චිත්‍රය දිහා බැලුවට තමන්ගේ නෑ විතරයි පේන්නේ යාට. අනික් කටිය දිහා බැලුවට පේන්නේ බලන්නේ ගොඩාක් සෙනග ඉන්නවා නමුත් මංගේ නෑ යම්මගේ අම්මා මගේ අත්තම්මා කුංචි අම්මා කවුරු හරි බාප්පා හරි ඉනේ තුන්වෙනි පෙළේ මැද නැත්තම් පළවෙනි පෙළේ අග කියලා එයාගේ මුළු චිත්‍රය දිහා බැලුවට මට තමන්ගේ නෑය බලනවා වගේ ආනාපානෙ හොඳට සිවුම් වේගෙන යනකොට ආනාපානෙ ඇතුලේ නාසිකාග්‍රයේ දැනෙන දැනෝ වගේම පරිසරයේ ගොඩාක් කයේ දැනෙන දැනෝ තිබුණට හරියට තමන්ගේ නෑය බලනවා වගේ ආනාපානේ අර නාසිකාග්‍රයම පුළුවන් තරම් බලන්න කියනවා. හැබැයි අනික් නෑය බැලුවට නැත්තම් අනික් ඉන්න යෝගාවචරය ෆොටෝ ඉන්නක බැලුවට දෝෂයක් නෑ. වැරද්දක් නෑ. හැබැයි ඒ gedara ඒ ෆොටෝ එක ඊළඟට ඉන්නේ තමන්ගේ නෑය ඉන්න නිසා ඒ නෑය දිහා තමයි නෑය බලන්නේ. අනිත් වගේ අපි නිතරම ආනාපානියත් එක්ක තියෙන සම්බන්ධතාවය පවත්වාගෙන මේ කයේ ඒ වෙලාවට එන්න පුළුවන් ඒ නුහුරුණු පුරුදු පිපිරීම් හැලහැප්පිලි කම්පන චංචල අතරින් ආනාපානිය අත නෑර එක දිගට පාත්තගෙන යන්න ගියාම මේ වේදනා චෛතසිකය හරියට යෝගාවචරය මම්මුලා කරනවා নানা ප්‍රකාර මම්මුලා කරනවා මේක හොඳ පරීක්ෂණයක් යම් හේකින් මානසික අසහනයක් තියෙන කෙනෙක් මෙතෙන් භාවනාවේ ආවනම් අර තියෙන පිස්සුව වැඩි වෙනවා එයාගේ ඇතුළත තියෙන ආවේග වැඩි වෙන්න පටන් ගන්නවා. භාවනාවේදී මේ එක එක පැති අවිස්සෙන්න පටන් ගන්නවා. ඒ වගේම යම් කෙනෙකුගේ සීලක දෝෂයක් තියෙනවා මේ සියුම් එකලසට එනකොට තමන්ගේ මං සීලිය මගේ අතින් කැඩිලක් දන්නේ මම දැන දැන වැරදි කරුවක් දන්නේ නැහැ කිව්වොත් අර එන පිපිරීට හැප්පිලි හිතන්නේ භූත දෝෂ කියලා. එහෙම නැත්නම් කවුරුහරි ඕනියම් කරලා අයියා. එහෙම නැත්නම් මොනවා හරි කියලා අර වේදනා චෛතසිකය ආනාපානය හරහෝ කය හරහා උද්දීපන වෙලා එන්න පටන් ගත්තට පස්සේ තීව්‍ර වෙලා එන්න පටන් ගත්තට පස්සේ මේ වේදනා චෛසිකයෙන් හිත එහෙමේ වෙන්න දෙන්නේ නැතුව සතිය එහෙමේ වෙන්න දෙනසො දිගට පවත්තන්න නම් ඒ යෝගාවචර හොඳ සද්ධාවන්ත කෙනෙක් වෙන්න ඕන. හොඳ ශීලවන්ත කෙනෙක් වෙන්න ඕන. හොඳට බණහලා තියෙන කෙනෙක් වෙන්න ඕන. මේ වෙලාවේදී සැකයක් අශ්‍රද්ධාවක් ආවොත් කැලයක් මැදට ගිහිල්ලා දිශා මාරු වෙච්ච කෙනෙකුට වගේ ආපහු කරගන්න බැරි වෙනවා භාවනාව එතෙන්දි බය ඇති වෙනවා. මුහුදක් මැදට ගිහිල්ලා ගොඩබිම් පෙන්නේ නැති කෙනෙකුට වගේ චකිත පහළ වෙනවා. කාන්තාරයක් මැදට ගිහිල්ලා දිශා හොයාගන්න බැරි වුණා වගේ අවුල් වෙන්න පටන් ගන්නවා. ඒ හේතුව මොකද? ආස්වාස් ප්‍රසආසයේ හැපෙන තැන දැනින දැනුම දිගේ යනකොට කය පුරාම යම් යම් පිපිරීම් කම්පන චංචල සීතල ගති උණුසුම් ගති පැද්දෙන ගති එන්න පටන් ගන්නවා. ඒක එන එක ඇත්තටම භාවනාවේ දියුණුවක්. ඒ කියන්නේ සතිය දියුණු නිසා වෙනදා කයේ තිබුණට නොදැනිච්ච දේවල් දැන් මේ චීන කන්නටියක් දාලා බලනකොට වගේ හොඳට පේන්න පටන් ගන්නවා. ආන්නේ පේන දේවල් තියේදී සතිය කඩා ගන්න නැතුව සද්ධාව කඩා ගන්න නැතුව සැක කරන්න නැතුව ඉදිරියට පියවර තබන්න නම් මේ වගේ යෝධ සෙනගක් එකතු වෙලා තල්ලු වෙන්න ඕන ඉස්සරහට තනියම නම් මං හිතන්නේ කරන්න පුළුවන් වෙයි කියලා. කල්යාණ මිත්‍ර ආශ්‍රයක ඉඳගෙන ඒ ගැම්ම නැතුව මිස ගැම්ම ඇතුව මිසක් මේ වගේ වේදනා චෛසිකය උද්දීපන වෙනකොට ගොඩනෙක් කලබල වෙනවා. එතනදි මම තවත් පුංචි මතක් කිරීමක් කරනවා. අන්නේ වෙලාවේදී Taman අත්දකින්න දේ කැඳේ ගල බේරුවා වගේ මේ ආස්වාද ප්‍රසවාසයේ ඇතුලේ විදි මේ ශරීරේ පිට තියෙන විදි මේ කියලා වෙන් කළා හඳුනගන්න එක හරිම වැදගත් වෙනවා මේ වේදනා චෛතසිකයේ තියෙන මායාකාරීකම දැනගන්න දැනගන්න යෝගාවචරයට. මේක අඳුන ගන්නවටත් වඩා මේක කමඨහං සුද්ධ කරනකොට ප්‍රකාශ කරන්න පුළුවන් ඇත්ත නම් මගේ ජීවිතේ මම දැකලා තියෙන ඉතාමත්ම කලාතුරකින්. ඒ කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි මේක නෙවෙයි අපේ විෂය. අපේ විෂය අනුන්ගේ වේදනාව හොයන එකයි. ඊයේ වේදනාව හොයන එකයි. හිත වේදනාව හොයන එකයි. ඒ නිසා තමන්ගේ කයෙන් එන වේදනාව අහුලා ගන්නවා කියන එකත් අමාරුයි. අහුලාගෙන මෙන්න මේකයි උනේ කියලා කමටහන් සුද්ධ කරනකොට කියනවා කියන එකත් අමාරුයි. අනේක බර කරලා පෙන්වන්න අවධානය කරන්න කියනවා යම් කිසි කෙනෙකුට ආනාපාන සති භාවනා කරගෙන යනකොට ආනාපානේ හැපෙන තැන නාසිකාග්‍රය කියලා අපි දර්ශනයට ගමු මෙන්න මේ ටික පේනවා එතකොට මට කයේ මේ මේ දේවල් පේනවා කියලා විස්තර කරලා කියන්න පුළුවන් නම් නිවන් දකින්න වැඩපිළිවෙලේ 150ක් ඉවරයි මේ ටික විස්තර කරලා කියන්න පුළුවන් නම් මෙච්චර දුෂ්කර වූ ගමනේ 150ක් ඉවරයි නමුත් ඒක දුෂ්කරයි. මොකද අපේ sannivedanaya අන්තිම මොට්ටයි. අපේ sannivedanaya අන්තිම කාමකයි. අපේ sannivedanaya හරීම අවිද්‍යාවයි. අන්ධකාරයි. යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලි පොල් කියලා තමයි කියන්නේ. ඒ නිසා වේදනා චෛසිකයේත් එක යනකොට ආනපන සිවුම් වේගන එනකොට ඒ යෝගාවචරයට ලොකු ධර්ම ගෞරවයක් අවශ්‍ය වෙනවා. සූක්ෂමකමක් අවශ්‍ය වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ කිසිම කෙනෙක් මේ දක්ෂතාවය ඇති උපදින්නේ නැහැ. කිසිම කෙනෙකුට මෙහෙම හරියට කියලා දුන්නේ නැත්නම් මේකයි භාවනා කියලා තේරෙන්නේ නැහැ. නමුත් එහෙම හත්තර සැරේ 10 15 සැරේ කියලා දෙනකොට තේරුණොත් අන්න ඒ මිනිහාගේ පපුවේ තමයි ශාසනය තියෙන්නේ. රුවන්වැලි සෑයවත් බුද්ධ ගයාවේවත් වෙන කොහයක්වත් නෙවෙයි. මේ භාවනා කරනකොට වේදනා චෛසිකේ හරියට කියන්න පුළුවන් මනුස්සය ළඟ තමයි ශාසනය තියෙන්නේ. මේකට ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මිට අදාළ මේ මේ මේ වගේ වාතාවරණයකදී ඒට අදාළ නිදර්ශනයක් දුන්නා. Taman වේදනා සාගරයක ජීවත් වෙන්නේ. ශරීරය කියලා කියන්නේ හැම වෙලාවෙම විඳවනවා. කර්මානුරූප විඳවිල්ලක් තියෙන. අන්නේ විඳවිල්ලේදී ආස්වාද ප්‍රසආස සම්බන්ධ වේදනා ටික මේ ඒක තියා බලාගෙන ඉන්නකොට මේ ශරීරයේ දැනෙන වේදනා ටික මේ එතකොට අතීත මතක හරහා එන වේදනා මේ අනාගත සැසුම් හරහා එන වේදනා මේ දරුවෝ නිසා හිතෙන වේදනා මේ අම්මා අප්පා නිසා එන වේදනා මේ වෙන තැනක් ගැන හිතලා එන වේදනා මේ කියලා. එක එකක් වෙන වෙන මළු වලට දාලා පැකට් කරලා කියනවා කියන එක කොච්චර දුෂ්කරද කියලා කියනවනම් නැත්නම් එතෙන්දී යෝගාවචරයා කළ යුත්තේ මොකද්ද කියලා කියනවනම් හරියට ආනාපානයට සම්බන්ධ වෙන වේදනා ටික මේ ඔක්කොම පොදියස්සේ අහුලනවායි කියන එක සද්දන්ත කුලයේ ඇතෙක් ඉදිකට්ටක් ගන්න හොඬේ දික් කරනවා වගේ කියලා කල්පනා කරන්න කියනවා. අයථා කියන්නේ එච්චර ඇස් හොඳ එකෙක් නෙවෙයි. ගඳෙන් තමයි අල්ලන්නේ. ඉතින් පිටුරු ගොඩක් අස්සේ තියෙන ඉදිකට්ටක් ඇතා අර හොඬේ යගේ තියෙන පුංචි නැට්ටෙන්නේ මේක අල්ලන්නේ. හරියට කොහොමද ඉදි කට්ටකට යොමු කරලා අහුලන්නේ? ආන් මේ වගේ යෝගාවචරය මේ වේදනා සාගරයේ මැද තියෙන මේ ආනාපානය කියන අත්දැකීම මේ වේදනා අහුලන්න පුළුවන් නම් ඉතින් එයාට කඹේ ඇවිදිනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. දී යටින් වතුර ගෙනියනවා කියන එකත් ලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා හැමදාම බලන්න ඕනේ ආශ්වාස ප්‍රශ්වාස භාවනා කරගෙන යනකොට ගොරෝසුරති විච ආශාස ප්‍රසාසයේ සියුම් වේගන සියුම් වේගන යනකොට සද්ද මැද වේදනා මැද හිතවිලි මැද කයි අනිකුත් වේදනා මැද මට පුළුවන් ද හැකි තාක් දුරට මේ ආස්වාස ප්‍රසවාස හා සම්බන්ධ විඳීම් අත්දැකීම් අත්විඳීම් ධිකට පාතන. එහෙම පවත්න්න පුළුවන් නම් ඒ අත්දැකීම් මාලේ ඒ අත්දැකීම් ගොනුවේ ඒ අත්දැකීම් පෙරහැරේ පුදුමාකාර වෙනස්කම් වර්ගයක් වෙන්න පටන් ගන්නවා. මේවා විපරිණාම කියලා කියනවා. ඒ වෙනස්කම් ටික දකින්න පුළුවන් වෙන්නේ নানা ප්‍රපැති වලින් තොරණක බල්පත් වෙනවා වගේ විවිධ විවිධ වේදන අයිති ආනාපානයේ ආනාපානිය හා සම්බන්ධ වේදනා ටික මුතු ඇලක් වගේ. එක දිගට අමුණන්න පුළුවන් නම් මල් මාලයක මල් නූලකට අමුණන්න වගේ. එක දිගට අමුණන්න පුළුවන් නම් පළවෙනි දවසේ විනාඩි ඕනනම් 30ක් 35ක් යයි. දෙවෙනි දවසේ මේ වැඩේ කරනකොට විනාඩි 20න් කරන්න පුළුවන්. තුන්වෙනි හතරවෙනි දවසේ උටන්නේ 10න් 5න් හරියට ආනාපානේ එක දිගට අනිකොත් අනන්ත කරතර මත අනන්ත බාධක මත අල්ලගන්න පුළුවන් වෙනකොට යෝගාචරය වාඩි වෙච්ච ගමන් හතරවෙනි පස්වෙනි දවස් වගේ වෙනකොට මේ භාවනා වැඩමුළුවේ වාඩි වෙනකොටම ආනාපාන දිගේම මේ ගොරෝසුවට පටන් ගත් එක ඒක විනාඩියෙන් දෙකෙන් සම්පූර්ණ තැම්පත් වෙලා හරියට රත් වෙච්ච පීයකින් බටර් කෑල්ලක් කපනවා වගේ කාගෙන බහිඳ ඉඳ තියෙනවා. එමෙ වෙනව නම් හොඳයි. එමෙ නොවුනයි කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. අපිට කරන්න තියෙන කමඨාන සුද්ධ කරන්න තියෙන්නේ මේ ආනාපානය හා සම්බන්ධ විඳීම, ආනාපානය හා සම්බන්ධ අත්දැකීම, ආනාපාන සම්බන්ධ අත්විඳීම කොයි වෙලාවක හරි අපි ඒකත් එක්ක මුලිච්ච කරගත්තට පස්සේ මුණට මුණ දාගත්තට පස්සේ දන් දීපුවත් සිහිපත් කරන්න. සිල් රැකපුවත් සිහිපත් කරන්න. සමතෙත් සිහිපත් කරන්න. විපස්සනා සිහිපත් කරලා යාපු වෙන්න ඕනේ මේ දහසකුත් කරදර මැද මට පුළුවන් මේ ආනාපානේ අත්දැකීම විඳීම වේදනා චෛතසිකය කැඩි කැඩි හරි කමක් නැහැ ඒක දිගට පවත්වා. අන්නේ පැවැත්වීම හරහා විතරයි ඒ චෛතසිකයේ විපරිණාමය ඒක එකින් එකට මාරු වෙන හැටි. ඒක හරියට ඔය සමනලයක් පුංචි පිටරයක් දාන කොළේ යටපැත්තේ. එසේ කොළේ පිටරේ බලාගෙන පුංචි පණුවෙක් එළියට එනවා. ඒ පණුවක් කන්න පටන් අර ගන්නවා. කාලා කාලා කාලා කාලා ගිහිල්ලා කෝෂයක් බඳිනවා. කෝෂය ඇතුළට යන්නේ පණුවෙක් එළියට එන්නේ සලබයෙක්. ඌ පියාඹලා ගියාට පස්සේ මේ ඇති වෙන අවස්ථා ටිකට කියනවා රූපාන්තරණය කියලා. අපිට මේ සත්ත්ව විද්‍යාවදී උගන්වන රූපාන්තරණය කියලා. දවස් 3-4ක් ඇතුළත ඒ සතා එක එක අවදි පහු කරලා අන්තිමට සලබෙක් කියලා පිළිලා ගිහිල්ලා යනවා. ඒ වගේ මේ වේදනා චෛසිකේ පටන් ගන්නකොට අර පුංචි පිටරක් වගේ තිබිලා ඒක පුපුරලා පණුවෙක් බවට පත් වෙලා එයා කාලා කාලා කාලා කෝෂේ හදාන කෝෂය ඇතුළට ගිහිල්ලා අන්තිම කෝෂේ කඩාගෙන එළියට එන්න වගේ මේ වේදනාව ආස්වාද ප්‍රසවාස හා සම්බන්ධ වේදනාව හරියට කොඳුයට පෙළ වගේ එක දිගට බලාන හිටියොත් නොයෙක් වෙනස්කම් හරහා යනවා. හැබැයි එකක් තියෙනවා ඒ වෙනස්කම් කොයි කෙනා භාවනා කරත් මනුස්සයාට එක දෙයම තමයි සිද්ධ අපි ඥාන වෙන්න පුළුවන්, පිරිමි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්, උපවිදි වෙන්න පුළුවන්. භාවනා උගත් දියුණු ඇත්ත වෙන්න පුළුවන්, නොදියුණු ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ਸਰුවචනාංශය දකින්නවා. මේකේ වෙනස්කම් සිදු වෙන්නේ එකම තාලෙක. ඒක නිසා manussත්වයේ යට තියෙන මේ සමීකරණේ මේ සර්කිට් එක දැක ගන්න නම් අපි එකක් අල්ලගෙන ඒකේ මේ වෙනස්කම් ටික වේදනා චෛසිකේ වෙනස්කම් ටික බලාගෙන ගියොත් ඒ යෝගාවචරයා මේ විපස්සනා ඥාන પરම්පරාවට ඉබේම වැටෙන්න පටන් ගන්නවා. මම ඊයේ කියපෙකින් තවත් මෙතෙන්ද නිදර්ශනයක් කරගන්නවා. කවුරුත් පිළිගන්න එක ਸਰවචනාංශේ මජ්ජේ සූත්‍රයේ කියන එකේදී දේශනා කරලා තියෙනවා. මේ විදිහට ආනාපානෙ කීකරු කරගන්න විපරිණාමය බලන්න හදන යෝගාවචරයගේ ඉස්සල්ලාම පෙන්නේ ආස්වාසේ මැද ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන හරිය විතරයි. ඒත් වගේ ප්‍රස්වාසෙත් පේන්නේ මැද හරිය ගොරෝසුට යන හරිය විතරයි. මොකද මේ සතිය එච්චර දියුණු නැති නිසා. නමුත් ආනාපානයෙන් මෙහෙම බලබල විපරිණාමයටපත් වෙමින් යන බව දන්නවනම් මේ දර්ශනය විචිත්‍ර කර ගැනීම සඳහා මේක සඳහා දැඩි අවධානය යොමු කිරීම සඳහා ආනාපානේ Taman එක යාලුනාට පස්සේ මුණට මුණ දාලා තියාගත්තට පස්සේ මේ ආනාපානේ හටගන්න හැටි මෙහෙම ගොරෝසු වෙන්න ඉස්සෙල්ලා කොහේදලද මේක ආවේ අහසින් කඩා වැටෙනවද දෙයියෝ මැව්වද මගේ ආත්මෙන් ආවද මොකද්ද එන්නේ කොහෙන්ද මේක එන්නේ කියලා ඉර නගින්න ඉස්සලා ගිහිල්ලා ඉර නගින හැටි බලන්න වගේ අරුණ බලන්න වගේ හොඳට සතිය අටවගෙන ඉන්න ඕනේ ආස්වාසේ එන්නකොටම අල්ලන්න ඊට වගේම ප්‍රස්වාසේ එන්නකොටම අල්ලන්න ආනේ මැද දකිමින් ඉන්න කෙනා සූක්ෂම සතිය මුලත් සහිතව මැද දකින්න අල්ලන පටන් ගන්න පටන් ගන්නවා ප්‍රස්වාසයේ මැද දකිමින් ඉන්න කෙනා ගොරෝසු මැද දකින්න කෙනා මුලත් එක්කම පටන් ගන්න කියාට පස්සේ දවසක මේකට සූර වෙනවා. දවසකට හැම වෙලාවෙම ඉන්නේ ඉස්සලම දැනගන්න ඉතාලාවට පටන් අරගෙන තමයි මේ નાස්පුඩු පුරවාගෙන එළියට යන්නේ. ලාවට පටන් ගන්න තමයි નાස්පුඩු පුරවාගෙන ඇතුළට ඇදෙන්නේ. මෙන්න මේ විදිහට ඒ ආස්වාසේ මුල සහ මැද තියෙන දෙකම බලන්න පටන් ගන්න දවසේදී ඒ යෝගාවචරයාගේ දැනුම පිරිච්ච වෙලාවේදී වතුර භාජන පිරනවාගේ පිරිච්ච වෙලාවේදී දකින්න ඕන දෙයක සක්මන් කරනකොට හෝ වේවා. එදිනදා වැඩ කරනකොට හෝ වේවා. ඕන දෙයක් තියෙන හැම දෙයක්ම මතු වෙන්නේ කොහොමද කියන එක දකින්න එයාට ඉබේම බැහැියක් එන්න පටන් ගන්නවා. හේතුවත් සහිතව අරමුණ දකින්නවා කියලා මේකට කියනවා. ප්‍රත්‍ය සහිතව අරමුණ දකින්නවා. සප්පච්චේ පරිග්ඝා ඥානය කියලා කියනවා. පච්චේ පරිග්ඝා ඥානය කියලා කියනවා. මෙන්න මේක දැක්කට පස්සේ මේක භෞතික විද්‍යාඥයෙකුට නැත්නම් ඉස්කෝලේ භෞතික විද්‍යාව ඉගෙන ගන්න කෙනෙකුට ඉතාමත් වැදගත් වෙනවා මේ අපි දකින දේවල් කොහේ ඉඳලාද මෙතෙන්ට ආවේ කොහොමද මෙවුවා පටන් අරගන්නේ ඒක තමයි විද්‍යාවේ සාමාන්‍යයෙන් කරන්නේ මොනම දෙයක් හරි අරගෙන ඒක ආපු හැටි බලන්න යනවා දැන් වෛද්‍ය විද්‍යාවේදී වුණත් ලෙඩක් දරුණුවට රටේ වශයෙන් ජාතික වශයෙන් පැතිරෙනකොට වෛද්‍ය පරිශනාංශය කරන්නේ මේ මේ ලෙඩේ මුල හොයනවා ලෙඩේට බෙහෙත් දෙනවා, ලෙඩුන්ට බෙහෙත් දෙනවා, මේ රෝග ලක්ෂණ වල වෙදකම් කරන ගමන් ඒගොල්ලෝ උනන්දු වෙනවා මේ රෝගේ හැදෙමින් ඉන්න කෙනෙක් අල්ලන්න. පිළිකාවලට තාම හොයනවා. ඒජ් වලට තාම හොයනවා. සහය රෝගයට ඇල්ලුවා. ඒ වගේ රෝග රාශියක හරියටම හෙව්වා. මේ කියන රෝගය ඇති කරන බීජය කොහොමද කියලා. ඒ බීජය අල්ලගත්තට පස්සේ ඒකට බෙහෙත් දීපු ගමන් ඒ රෝගේ නැති වෙනවා. නමුත් බීජේ මුල අල්ලන්නේ නැතුව අපි කොහොමද රෝගේ කියලා අල්ලන්නේ නැතුව එයා ටික දවසක් ගියාට පස්සේ කයින් පටන් ගන්නවා ඊට පස්සේ අනිකුත් සෙම රෝගවත්ති වෙනවා අනිකුත් විශාල රෝග බීජ ඇවිල්ලා මෙයා ආතුර වෙච්ච එකනාව වහයලා ගන්නවා එතකොට ඒ ශරීරේ රෝග බීජ ගොඩක් තියෙනවා හරියටම හේතුකාරක ප්‍රධාන රෝග බීජ අල්ලන්නේ එතකොට පමා වැඩි නමුත් රෝගේ හැදීගෙන එන කෙනාගේ බොහෝ විට තියෙන්නේ සයරෝගකාරක බීජ පමණයි. අන්න ඒ නිසා උනන්දු කරනවා මේ වගේ දරුණු ලෙඩ එනකොට රෝග ලක්ෂණ මෙව්වයි මෙන්න මේවා ඇවිල්ලා අමාරු වෙනකන් ඉන්න එපා. කරුණාකරලා ඇවිල්ලා වාර්තා කරන්න. එතකොට අපිට පුළුවන් සනීප කරන්න කියලා ලෙඩ උනන්දු කරන රෝග ලක්ෂණ මතුවේ. එතකොට මේ වෙලාවේදී අල්ලගත්තොත් ඒ වෛද්‍යවරුන්ට හැකියාව තියෙනවා අනිකුත් ද්විතීය ආසාදන කරන විස බීජ පැත්තකට දාලා මූලික ප්‍රාථමික ආසාදනය කරන විස බීජ අල්ලගන්න. මේ ප්‍රයත්නෙම තමයි සරුවච්චන් ආංශය අපට කියලා දීලා තියෙන්නේ. ආස්වාසිය මතු වෙනකොට මේ කොහෙන්දලා ආවද කියලා බලන්නේ. ප්‍රසවාසය මතු වෙනකොට කොහෙන්දලා ආවේ කියලා බලන්නේ කියලා. ඉතින් අන්තිමට මේක මේ අපි ගන්න මාතෘකාවට බොහොම ජයයට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම වේගෙන යනකොට දවසක ආනපනෙ මුල බලන්න පුරුදු වෙච්ච කෙනාට ප්‍රස ආස්වාසිය මුල බලන්න පුරුදු වෙච්ච කෙනාට ප්‍රසවාසය මුල බලන්න පුරුදු වෙච්ච කෙනාට තරහක් යනකොට උනත් කොහේ ඉඳලාද මේ කාවේ කියලා අල්ලන්න පුළුවන් වෙනවා. තරහ කියන්නේ චෛතසික ධර්මයක්. ආශස් ප්‍රසස්ගේ රූප ධර්මයක් නෙවෙයි. කේන්තියක් යනකොට, ඉෂේකක්කමක් එනකොට, දතේකක්කමක් එනකොට, කොන්දේමාවක් එනකොට, හුඳුවටම අමාරුනට පස්සේ මම අපි කේන්දිරි ගන්න. නමුත් ඒක මොනම ලෙඩක්වත් මේ ලෝකේ මොනම සංසිද්ධියක්වත් මේ ලෝකේ එකවර වෙන්නේ නැහැ. සංසිද්ධිය බලලා නැවත නැවතත් ඒක ඇසුරු කරනකොට ඒ මනුස්සයා ලුණු මිරිස් කන මිනිහෙක් නා. උකුණු මොලයක් තරම් හරි ඥානය කියන එක තියෙනවා නම්. මනුස්සයා බලන්න තියෙන දේ තමයි මේක හටගන්න කොහොමද එන්නේ කියන්නේ. නමුත් එහෙම මොලයක් නැත්නම් අපි මේ හම්බ වෙච්ච එක ඉසాత බඳගෙන බුදු අම්මේ මට ඉස එකක් කොම බුදු අම්මේ මට දත එකක් කොම බුදු අම්මේ මට කොන්ද එකක් කොම කියලා කෑ ගහුවට ඒක නෙවෙයි මනුස්සකම කියලා කියන්නේ. අපි හිතමු කොන්ද එකක් කොම හැලලා මේ කෙරුවයි කියලා. ඊටත් පස්සේ අර පරණ පුරුදු තාලෙට වැරදි ජීවන රටාවක ඉන්නවනම් ආයෙ කොන්ද එකක් වෙනවා. නැති කරන්නේ කොහොමද? එනිසා මේ මිනිස්සයා දැනගන්න ඕනේ දොස්තර මාර්ගයෙන් හරි උපදේශකේ මාර්ගයෙන් හරි බලලා මේ කොන් දෙකක් මොකොහෙන්ද එන්නේ? ඒ එන්නේ ඔබ ඉඳගෙන ඉන්න හැටි වැරදි. එහෙනම් තම කන කෑම වැරදි. එහෙනම් ඔබ ඉන්න තැන වැරදි. ඒක වෙනස් කරන්න කොන් දෙකක් උනතර කරන්න බෑ. අපේ හිතේ ওই හය කුටි ස්වාමීන් වහන්සේ නමක් එයා මේ නර්ස් කෙනෙක් ජර්මන් ජාතික එයා කියනවා ලෙඩ්ඩු ඇවිල්ලා ඒකට ඉන්ෂුරන්ස් එක තියෙනවා ඒ නිසා ලෙඩ්ඩු ඇවිල්ලා යාට කියනවලු මේකට ප්‍රෙෂර් එක තියෙනවා බෙහෙත් ගහපන් කියලා. ඉතින් ගහපු ගමන් ඩක් ගාලා ප්‍රෙෂර් එක බහිනවා. දවස් තුනකට පස්සේ ආයෙත් ඕලිම ඉන්නවලු. අර ගෙදර ගිහලා ප්‍රෙෂර් වැඩදෙමයි කන්නේ. ව්‍යායාම කරන්නෙම නැහැ. ඉතින් අනිත් දවසේ තැලගෙන උඹට වැඩක් නැහැ. උඹ ප්‍රෙෂර් එකට බෙහෙත් ගහපන්. ඉතින් යා කියනවා තිත්ත උනාලු මට වැඩේ. කොච්චර බෙහෙත් ගැව්වත් ඒ ලෙඩාගේ ලෙඩේ නැති වෙන්නේ නැහැ. එයා වෙනස් වෙන්න කැමති නැහැ. ඒ මොකද එයා හිතන මේ බාහිරින් බෙහෙත් බීලා සනීප වෙයි කියලා. නමුත් රෝග ලක්ෂණය රෝග කාරකයේ අල්ලගෙන ඉන්නේ කොහෙන්ද බලනවා එයා තේරුම් ගන්න ඕනේ මේ වගේ කෑම කාපුවම ප්‍රෙෂර් එක වැඩි වෙනවා. මේ වගේ ආතතිගත වැඩ කරනකොට ප්‍රෙෂර් එක වැඩි වෙනවා. බෙහෙත් බිලා ඒක රෝග ලක්ෂණ සනීප කරලා ලෝරිය හනි වෙන්නේ. ආන්නේ වගේ සරුවචනාංශේ ආශ්වාසයේ මූල බලන්නේ ප්‍රසආසයේ මුල ශක්ති ප්‍රමාණය බලන්න පුරුදු කරනකොට යෝගාවචරයගේ සතිය පුදුමාකාර විදියට ඒකටම එල්ල වෙලා එන්නත් කලින් ඒකට කියන්නේ සූදානම් ශරීරය කියලා ලෑස්තිලා ඉන්න පටන් අරගත්තට පස්සේ ආශාසයේ මුල දකින්න ප්‍රසවාසයේ මුල දකින්න සතිය වැඩෙන පටන් ගත්තට පස්සේ ඒ යෝගාවචරගේ භාවනා ජීවිතය ඉතාමත්ම ලස්සන සුන්දර අවස්ථාවක් හම්බ වෙනවා මේක අල්ලගෙන යනකොට මේ මුලත් නෑ මැදත් මුලත් මේ දෙක දැක්කට පස්සේ සර්වචන ආංශේ මම ඊයේත් මතක් කර විදිහට කියනවා ඒ කෙනාට ඒක අග දැක නොදක ඉන්න බැරි තත්යකටපත් ලාවට පටන් ගත් ආනාපානේ නාස්පුඩු පුරවාගෙන මට්ටමට එනකන් බලපු කෙනාට ඒ ප්‍රස් ආස්වාසේ ගෙවෙන හැටි ප්‍රස්වාසේ මුල මැද බලලා මැද නිතර නිතර දැකීම අර මුලට යන්න පටන් ගන්න තැනට යන්න අවධානය මානසිකාර්ය යොමුව ලෑස්තිය සූදානම් ශරීරේ තියෙනවා නම් නබෝ කලකින් යෝගාවචරයට ගෙවෙන හැටි දැක ගන්න පුළුවන් මෙන්න මේ මැද බලලා මුල බලලා අග බලනවා කියන එක ලෝකයේ සනාතන න්‍යාය ධර්මයක් මේකට කියනවා අපේ විපස්සනාදී නාම රූප පරිච්ඡේ ඥානීය පච්චේ පරිග්ගා ඥානීය සහ සම්මස්සන ඥානීය. ඉතින් මේ ඔක්කොම විපස්සනාට සූදානම් කරන தত্ত্ব. මෙන්න මේ ටික මගේ මගේ ජීවිතයේදී මම විවිධ ක්‍රම හොයනකොට මෙන්න මෙතන ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරපු තැන තමයි මහසි භාවනා ක්‍රමය. ඒ නිසා මයි ළඟ තියෙනවා ඒකට ලොකු ලෙන්ගතුකමක් දාන්න කෙනාට වේවා නොදන්න කෙනාට වේවා අපි මේ වැඩ කරන යන භාවනා ක්‍රමයේ න්‍යාය මොකද්ද කොහෙන්ද මේක අල්ලන්න හදන්නේ? ඇයි මේ අපි ආනාපානෙ මෙච්චර ලොකු කරලා සලකලා ආශ්වාසය පටන් ගන්නකොට අල්ලන්න හදන්නේ ඇයි? ප්‍රශ්වාසය පටන් ගන්නකොට අල්ලන්න හදන්නේ ඇයි කියලා ලස්සනට විස්තර කරනවා. ඒ ඥාන තුන විස්තර කරන මේ මහසි ක්‍රමයේ. ඒකට මූල සරුවචන් ආශි ගැනීම තියෙනවා මජ්ජේ සූත්‍රයේ. මජ්ජේ සූත්‍රයේදී සරෝජාන්සේ සඳහන් කරලා තියෙනවා ආස්වාසේ දකින්න පුරුදු කරන්න ප්‍රස්වාසය දකින්න පුරුදු කරන්න. ඒකලම කවදා හරි ආස්වාසේ මුලත් එක්ක ආස්වාසේ දැකපු දාසේ ප්‍රස්වාසේ මුලත් එක්ක ප්‍රස්වාසේ දැකපු දාසේ ඔබ අන්ත දෙක දැක්කා. අතහල යුතු අන්ත දෙක දැක්කා. කාමසුකල් යෝගනේ කාණ යෝගේ සහ අත්ති කිලමතාන යෝගේ කියලා සමාහලට පෙන්වන අන්ත දෙක දැක්කා. මෙන්න මේක දැක දැක ඉන්නකොට ඔබට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා මෙසේ ගොරෝසු වෙච්ච ආස්වාසිය ගෙවෙන හැටි. මෙසේ ගොරෝසු වෙච්ච ප්‍රසවාසිය ගෙවෙන හැටි මෙන්න මේ ගෙවෙන තන දැකීමක තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒක හරහා තමයි නිවන වැටලා තියෙන්නේ. හැබැයි ඒක මුලින් අල්ලන්න බෑ. අපේ කාමබරිත හිත හටගන්ම දකින්න මංගලයි කියාගත්ත හිතට දැන් බැලුව බැල්මට මිනිසෙක් මරණාදී ආ බලන ඉඳලා සතුටු වෙන්න බෑ අපිට. මොනවා හරි තිබිලා නැති වෙලා යනවා දකින්නකොට අපි දුක් වෙනවා. මේක අපි අවුරුදු 40000 50000 ගාණක් අපේ හිත මේකට තත්ත්වගත වෙලා තියෙන නිසා සරුවචන්ස අපිට ප්‍රයෝගයක් උගන්වනවා. ආනපාන බලන්න ආශ්වාස බලන්න ප්‍රශ්වාස බලන්න හොඳට හුරු කරගෙන ආශ්වාසයේ මුල බලන්න ප්‍රශ්වාසයේ මුල බලන්න මෙතෙන්ද යනකම් ඔබ භාවනා කරන්න. මෙතෙන් යනකම් ඔබ තකමන්න. මෙතෙන් යනකම් වීර්ය කරනවා. මෙතෙන් යනකම් මනස්කාරය යොදනවා. මෙතෙන් යනකම් සතිය වඩනවා. මෙතෙන් යනකම් ලෑස්ති වෙන්න ඕනේ. හරියට උනන්දු කරනවා. ඊට පස්සේ කියනවා මේක දැක්කට පස්සේ ඔබට ලැබෙන අතිරේක ලාභය තමයි ඔබට එතකොට නැති වෙන හැටි දකින්න පුළුවන්. ප්‍රසවාසය ඉවර වෙන හැටි දකින්න පුළුවන්. අන්නේ ප්‍රසවාසය ඉවර වෙන හැටි දැක්කම දැකලා අර මං කලින් කිව්වා වගේ මානසික අසහන නැතුව, සද්ධාව කඩා ගන්න නැතුව, සීලය කඩා ගන්න නැතුව මේ ප්‍රස්වාසයේ ඉවර වෙන්නේ නැති, ආස්වාසයේ ඉවර වෙන්නේ නැති නැත්නම් ආස්වාද ප්‍රස්වාසයේ සංසිඳන හැටි බලාගෙන යනකොට යෝගාවචරයට සැපකුත් නැති, දුකකුත් නැති බොහෝම උදාසීන දැනීමක් එන්න පටන් අර ගන්නවා. ඒ දැනීමේදී ඒ හරි පෙත දිගේ ගියොත් යෝගාවචරය දැනගෙන ආනාපානෙම ආශ්වාසය ගෙවෙන්නේ නැටි ප්‍රශ්වාසය ගෙවෙන්නේ නැත්නම් දැන් ආනපන දෙකම සංසිඳනටි දලහන්නේ හිටියොත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ සද්ද නැති පරිසරයක ඉන්නවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ වේදනාවක් නැති පරිසරයක ඉන්නවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ හිතිවිලි නැති පරිසරයක ඉන්නවා කියලා. යෝගාචර හොඳට තියෙනවා බාහිරේ කොච්චර සද්ද තිබ්බත් කොච්චර වේදනාවක් හයේ තිබුණත් කොච්චර හිතිලි ඇවිල්ලා කලකොලොප්පම් කරත් අර ගිවීම දැකීම පුරුදු කරපු කෙනාට ගෙවීම දැකීම මධ්‍ය ප්‍රතිපදා වශයෙන් අදාහගත්ත කෙනාට අර සේරම අල්ලපන ලස්සේ ආනාපානේ තව දුරටත් සංසිඳන හැටි ආස්වාසේ සංසිඳන හැටි ප්‍රස්වාසේ සංසිඳන හැටි බලානින්ද ගියාම දී යටින් ගින්දර ගෙනියනවා වගේ තමයි. එහෙම නැත්නම් ඔය ත්‍රී වීලර් කාර්යෝ දාන්නේ සෙනගස්සෙන් බස් තියෙන මේ වාහන ගොඩාක් තියෙන තැනින් අර මේ දාගෙන යන්නේ. ඉස්සර කියන්නේ බයිසිකල් කාර්යෝ කියලා දැන් ත්‍රී වීලර් කාර්යෝ එන්නේ ඒ වගේ Tamanට තේරෙන කොච්චර සෙනග පාරේ හිටියත් ඒ දාගෙන යන්න පුළුවන් ශබ්ද තිබුණට වේදනා තිබුණට හිතිවිලි තිබුණට ගෙවෙමින් පවතින වූ ආනාපානිය තමයි මගේ පෙත තියෙන්නේ එතකොට ඒක නීරසයි ගෙවෙමින් පවතින ආනාපානිය කිසිම පැණි රහක් නැහැ හැබැයි තීත්ත රහකුත් නැහැ ඇඹුල් රහකුත් නැහැ ඒක නීරසයි අන්න ඒ වෙලාවේදී ඒක නීරසයි කියලා අතහරින්න නැතුව කම්මැලි කියලා ඒකාකාරී කියලා අතහරින්න නැතුව හිත නින්දට වට ගන්න නැතුව මෙන්න මේක හරහාම ය아가න්න පුළුවන් නම් අපි වේදනාවේ සැපත් නැති දුකත් නැති වේදනාව අල්ල ගන්නවා මේකට යන්න බැරි අපි මතක් කරගත්ත විදිහට ධම්මදින්න මහරහත් මෙණින් වාසේ කතා කරන්නේ මේකට අපි මෝහය තියෙනවා මේකට අපි අකමැත්ත තියෙනවා මේකට අපි අපේ හිත වහයලාගෙන තියෙනවා සැප හරි දුක හරි හොයන ගොරෝසු දේවල් හොයන ගතිය නිසා එනිසා ආනාපාන සතිය ගෙවෙන කොට කලබල කරන්නේ නැතුව ඒක එහෙමම නීරස වුණත් කම්මැලි වුණත් ඒකාකාරී වුණත් නිදිමත කෙරුවත් පාළු ගතියක් දැනුණත් ඒ ආනාපාන දිගේම යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට ඒ සංහිතියාවට කෙන්න පුළුවන්. වීයට වැඩිය අද යන්න පුළුවන්. අදට වැඩිය හෙට යන්න පුළුවන්. ඕම ඕම කරගෙන යනකොට ඒකේ අඩිය ඒකේ ඒකේ තියෙන තැම්පත් ගතිය එන්න එන්න එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම සීතල කරගෙන හිතන් හිතවාගෙන තැම්පත් කරගෙන යනකොට එකපාරට ආයෙත් ආනපනිය විසෙනවා. ආයෙත් තැම්පත් කරනවා. ආයෙ විසෙනවා. එන්න එන්න එන්න එන්න වැඩි ගැඹුරකට යන්න පටන් ගන්නවා. අන්න එහෙම යනකොට යනකොට යනකොට මේ යෝගාවචරය නිතරම තිබුණට කවදාකවත් නොදැක්ක වේදනාවේ තුන්වෙනි පැත්ත සැපත් නොදෙන දුකත් නොදෙන මදහත් වේදනාව කියන එක අල්ලන්න පටන් ගන්නවා. ඒකත් ආනාපානේ ඡය වෙන පැත්ත දැක්කා වගේ ඉවිගෙන යන වෙලාවේදී තියෙන වේදනාවේ මේ පැත්තටත් මධ්‍යම ප්‍රතිපදාව කියලා සරුවචන්සේ සඳහන් කරනවා. කොහොම සංසිඳීගෙන යන්න පටන් ගන්නවා. මේකටත් ආශා කරන්න නරකයි. මේකට නම් ඇත්තට ආශා කරන දෙයක් නෑ. ඒක එහෙම රුචි කරන දෙයක් හෝ කාම දනවන දෙයක් නෑ. ඒක දිගේම යන්න පටන් අරගත්තොත් තමයි යෝගාවචරය ඒ දොර කවුල විවෘත කරගන්නේ වේදනා චෛසිකය හරහා. ආන් එහෙම කරගෙන යනකොට මේ යෝගාවචරයගේ මේ සංහිඳියාව කඩමින් මේ තියෙන tempatකම නැති කරමින් මේ තියෙන එකලස නැති කරමින් කකුල වේදනාවක් ආවත් වෙන මොනවා ආවත් ඒ යෝගාචරිතේනොත් හොඳ සැපනින්ද කිනකොට කවුරු ඇවිල්ලා කතා කරා වගේ බාධා කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ යෝගාවචරගේ සාමාන්‍ය පරියන්කේ ඉන්න වෙලාවක් ටිකක් වැඩි කරන්න වෙනවා. මොකද පරියන්කේ අන්තිම වෙනකොට තමයි මේ එකලස එන්නේ. එතකොට හිතෙනවා මේ විවේකය, මේ හම්බෙච්ච ස්පාසුව, මේ හම්බෙච්ච හුදේකලා බව මෙතෙක් නොතිබුණ දෙයක් නෙවෙයි. ජීවිතේ අපි ළඟ කොච්චර දෝ තිබිලා තියෙනවා. නමුත් අපි ක්‍රමවේදයකින් මෙතන ගිහිල්ලත් නැහැ, නම්බ කරලත් ඒක අගය කරලත් නැහැ. දැන් අපි ඒ මෙතෙක් කල් තිබුණාට අඳුනගත්ත නැතුව තිබුණ මේ සියුම් සපත් නැති දුකත් නැති වේදනාව වැඩි දියුණු කිරීම සඳහා දවස සැකසුම් කරන්න පටන් ගන්නවා. කොයි විදියට කොයි වගේ තැනක සක්මන් කෙරුවොත්ද මට සක්මන් කරන ගමන් මේ විස්රාමයේ ලබන්න පුළුවන් වෙන්නේ. කොයි විදියට වාඩි වුණොත්ද කොයි වෙලාවට වාඩි වුණොත්ද සක්මණෙන් පස්සේ වාඩි වුණොත්ද නෑවට පස්සේ වාඩි වුණොත්ද කියලා තමන්ගේ අවතුම් පැවතුම් සියල්ලම මේ සංහිඳියා වැඩි වෙන මේ විවේකී වැඩි වෙන මේ විරාමයේ වැඩි වෙන තැනට යොමුකරන යෝගාවචරයට ක්‍රමසහ විදි පහළ වෙන්නේ මේ tempat බව අගේ ආඩම්බරේ කරපු දාශය තමයි. ඉතින් ඒ නිසා සරුවච්චන් වහන්සේ විශේෂයෙන්ම ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සඳහන් කරනවා යාලාවට මේක තේරුම් ගත්ත තාම භාවනා කරන පෘථග්ජන මට්ටමේ ඉන්න කෙනෙකුට ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ විදිහට ආස්වාස් ප්‍රසවාස වගේ අරමුණක් අරගෙන කොහොඳට සංහිඳුවගෙන හරි කඹේ ඇවිදින්න වගේ සමපෙතක අරගෙන යනකොට එයාට අතීත මතකයක් ඇවිල්ලා රාග දනවන එකක් හිතවිල්ලක් ඇවිල්ලා රාගයක් ඇති වෙන්න පුළුවන් ආසද කරන එකක් වෙන්න පුළුවන් එතකොට මේ අරමුණේ ගමන් කිරීම බොහෝම ඒකාකාරී නීරසයි එච්චර සිද්ධි බහුල නෑ නමුත් අර මරණ මතකේ එක පාරට යෝගාවචරයට ලොකු තරහක් හරි ලොකු ආශාවක් හරි ඇති කරනවා එහෙම නැත්නම් සද්දයක් කරා වේදනාවක් කරා එන්න පුළුවන් එන්නේ වගේ තමයි තේරෙනවා නම් මේ නිවි හැනහිල්ල යන ආනාපාන පෙත තියෙද්දී අතීත අනාගත නිසා හෝ වර්තමාන වශයෙන් හෝ විවිධාකාර අරමුණු ඇවිල්ලා Tamanට මනාප අමනාප පහළ වෙනවා නම් දැන් මේ මැද මාර්ගයේ නොදුක් සුඛ නොසුව වේදනා කියන්නේ අදුක්කම සුඛ වේදනා කියලා කියන්නේ මනාප අමනාප දෙකට නැහැ. නමුත් එතකොට අතීත මතකයක් මොකක් ඇවිල්ලා මනාපයක් පහළ වෙනවා. නැත්නම් අතීත මතකයක් ඇවිල්ලා අමනාපයක් පහළ වෙනවා. එතකොට යෝගාවචරගේ හිතේ තියෙන ෂටගතිය නිසා අර මධ්‍යස්ත මාර්ගයේ ආනාපානේ පැත්තක දාලා අර අතීත හිතවිල්ල රමණය කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අතීත හිතවිල්ලෙන් ඈතු වෙච්ච මනාපේ රමණය කරන්න පටන් ගන්නවා. ආස්වාද ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අමනාපේ පටලැවෙනවා. අන්න ඒ විදිහට විෂදව දැක ගන්න පුළුවන් මම යන්න ඕනේ පෙත මේකයි. ඒකට ආගන්තුකෙක් ඇවිල්ලා මේක හලහප්පලා මනාපයක් හෝ අමනාපයක් පහල කරනවා. ආන්නේ වෙලාවේදී මේක වෙන් කරලා මේව හොඳට විශේෂව දැක් ගන්න පුළුවන් නම් ඒ උපන්නා වූ මනාපය උපන්නා වූ අමනාපය එතන එතන හේතු ධර්ම වලින් පටන් ගත්ත සංකතයක් පටිච්ච සමුප්පන්න ධර්මයක් ඒ නිසා ඒ සංකත පටිච්ච සමුප්ප ධර්මයේ නැති වෙන සුළුයි ඒකෙන් මට දුක් දෙනවා. නමුත් අර ගිනි මං ඔච්චර වෙලා හිටපු ආනාපානයේ සංසිද්ධීමෙන් ඇතිවෙච්ච උපේක්ෂාව ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. ඒක සාන්තයි, ඒක ප්‍රණීතයි. ඒක කැප කරලා මම මේ අලුතෙන් ආපු මනාපේ දිගේ ගියොත් ඔය මනාපේ වැඩි වෙලා හිටින්නේ නැහැ. එතකොට මගේ බලාපොරොත්තු සුන් වෙලා මට දුක් විඳින්න වෙනවා. අමනාපයක් ආවත් ඒක වැඩි වෙලා හිටින්නේ නැහැ. ඊට වැඩිය හොඳයි මට. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා අර පවත්තගෙන ගිය ආනාපානයේ සංහිඳියාවම යාපු වෙලා බැගෑ වෙලා හිතට නිග්‍රහ කරගෙන හෝ නැවතත් මූල මාර්ගයට වටගත්තොත් සතියට වටගත්තොත් යෝගාවචරයට ඒ දක්ෂකම ඉන්න පටන් අර ගන්නවා මේ ආනාපානේ පුරුදු කරගෙන කීකරු කරගෙන ආම්බම් කරගෙන මේචල් කරගෙන යනකොට කොච්චර දෝ රූපහරහා ශබ්දහරහා ගන්ධහරහා රසහරහා ස්පර්ශයහරහා මනාපමනාප පහළ වෙන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරයා Taman වශයෙන්ම දැනගන්න ඕනේ මම යන පෙත මේකයි මේ පෙතේ යනකොට රූපයක් දැකීම නිසා මට මනාපය පහළ වුණා. චක්කුණා රූපන් දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං අපි මේක හොඳම විස්තර වශයෙන් කියන්න පුළුවන් තැන තමයි සක්මන් කරනකොට සක්මනේ මැද හරිය යනකොට හොඳට එකලස් වෙනවා හිත. එකලස් වෙලා කෙලවරට ගිහිල්ලා හිත ගත්ත ගමන් ඒ රූප බලන පැත්තේ හිත කිසි කැවෙන්න පටන් ගන්නවා. සද්ධාහන පැත්තට වටපිට බලන පැත්තට ගිහිල්ලා අර වම දකුණ කියානගේ හැල්ම කැඩිලා හිත නන්නත්තර වෙන්න ඉඩ තියෙනවා. අපි මේක භාවනා භාෂාවෙන් කියන්නේ පය බිම තියෙනකොට පයේ යටිපතුලේ තියෙන කාය ප්‍රසාදය කයේ තියෙන ඔපය ඔලේ වදිනකොට ඒක ගොරෝසුකම පුපුරු ගන්න ගතිය උණුසුම සිසිලස දැන දැන ගියා. එහෙම ගිහලා කෙලවරට ගිහිල්ලා බලනකොටම අර කයේ තිබුණ හිත එක පාරට ඇහැට පයි. රූප දකින්න කෙනෙක් පාටපත් වෙනවා. කනේ පයේ සංවේදීකම නැත්තම් කාය ප්‍රසාදයේ තිබුණ හිත සෝත ප්‍රසාදයට පයින්න කුරුල්ලෙක් කෑ ගන්න සද්ද ඇහෙනවා. එහෙනම් ඝාන ප්‍රසාදයට වෙනවා ගඳක් දැනෙනවා. මේ විදිහට අර ගිය පෙත් එක පාරට මාරු කරනවා කිසිම පූර්ව ලකුණක් නැතුව. හරියට කියනනම් ආහසේ අකුණු ගහනවා. අකුණු ගහන පොඩ්ඩකට ඉස්සලා මොනම ලකුණක්වත් නැහැ. අකුණු ගහලා ඉවරනට පස්සෙත් මොනම ලකුණක්වත් නැහැ. ඒ වගේ අකුණු ගහනවා වගේ අර පයේ තිබිච්ච අවධානය ඇහැට යනවා කනට යනවා නාසයට යනවා. ඉතින් මේක මොන යකාට කිව්වත් බේරන්න බෑ. කාට සිදුවෙන දෙයක්. නමුත් යෝගාවචරය මේකට හිත නතර කරගන්න නරකයි. තේරුම් අරගන්න නම් පයේ වම වශයෙන් දකුණු වශයෙන් බල බල ගියා. ඒකේ මහ ලොකු දෙයක් නෑ. ඒක බොහොම හිත සත්‍යමත් කරගෙන ගියා. කෙලවරට ගිය ගමන් ඇහැට රූපයක් ගැටිලා මට මනාඹේ පහල වුණා. අනේ අපි පැත්තේ මේ කුරුල්ල නෑනේ. මේ කුරුල්ල හරි ලස්සනයිනේ. අනේ මිහාපු නිසා මට යන්තම් කුරුල්ලෙක් දකන්න හම්බුනායි කියලා දැන් ඉතින් අර කුරුල්ලා දකපු එකේ මන අපේ දිගේ හිත යනවා. එතකොට යෝගාද දෙනවා යට ඔය සිල් ඔය කුරුල්ලෙක් දකින්න Nissan වලට අවිලා සිල් අරගෙන සුදු රිදී ඇඳගෙන ඉන්න ඕනේ. මම මේ ආවේ ඕකට මම මේ ආවේ සිල් අරගෙන ඉන්න දැන් මේ කොහෙද යන්නේ කියලා Tamandම තේරෙනවා තම ගිය පාරේ නෙමෙයි හරහා ගිහිල්ලා. අන්න එතකොට කොහොමද නැවත Taman මානසිකාර්යය මෙහෙවන්නේ කොහොමද තමයි භාවනා පෙරගස්සන්නේ චක්කුණා රූපන් දිස්සෝ uppajjati manapam uppajjati amanapam uppajjati manapamanaapam මට ඇහැට රූපයක් පහළ වුණා ඒ රූපයක් මුලිච්ච වුණා දැන් මේ කියන්නේ රූපයක් මුලිච්ච වෙනවා කියලා කියන්නේ පයේ තිබුණ හිත පැන්නා ඒක තේරෙන්නේ නැහැ අපිට දැකපු රූප ගැන ඉති විස්තර අස්තර ඉන්න පටන් ගන්නවා එතකොට යෝගාවචරය තේරුම් අරගන්න ඕන්න මට දැන් මුණිය මොකද්ද? මගේ පයේ සංවේදී භවයේ හිත තියෙන තිබුණේ කාය විඥානයයි කියන්න තිබුණේ දැන් ඒක තමයි. සක්මන කියන්නේ දැන් හිත තියෙන්නේ චක්කු ප්‍රසාදේ චක්කු විඥානය බාටපත් වෙලා මම රූප බලන්නේ බාටපත් වෙලා මට මන අපේ පහළම. එනනම් අමන අපේ පහළුණයි කියමු. ඔය බල්ලෙක් කොමන කරලා දීපා මලකුණක් දැක්කම අමන අපේ පහළ වෙනවා. එතකොටම යෝගාවචරය කියන බුදුහාමුදුරෝ පෘථග්ජන කෙනාට මේ රූපය තං සංකතං පටිච්ච සමුප්පන්නං මේ දැකපු රූපේ ඒ චිත්තක්ෂණයේ ගොරෝසු විදියට පහළ වුණා අර සියුම් වම දකුණෙන් කඩාගෙන. ඒ නිසා සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒ වෙනුවට ඒතං සන්තං ඒතං පනිතං යද්දං උපේක්ඛා. ඒ වෙනුවට මගේ පයේ තිබුණේ සාන්ත සුන්දර උපේක්ෂාව හොඳයි. මේක යෝගාචරයාම දැකලා මේක බුදු කෙනෙක් කලින් දැකලා තියෙනවා. බුදුහාමුදුර අපිට මේකට හරියටම උපදේශය දීලා තියෙනවා. නමුත් මම එළඹ සිටි 100ක් නැත්නම් රූපේ දැක්කයි කියලා කේන්ති ගියොත් හෝ තරහ ගැනීමක් හෝ ආශාවක් වෙනව වෙනුවට තමන්ම මේ සිද්ධිය විමසලා විසඳගෙන මගර පයේ අරගෙන ගිය ගමනේ ශාන්ත භාවය හොඳයි මේ රූප දැකලා ලබන මන අපිට අමන අපිට වැඩිය කියලා ආපෞ හිත පියවරේ තියාගන්න පුළුවන් නම් යෝගාවචරය බුදුන් දැක්කා වගේ තමයි. එතකොට බුදුහාමුදුරන්ගේ පණිවිඩය ඇවිල්ලා. යෝගාවචරය ඒක කරන්නේ නැතුව අයියෝ මං කොච්චර සක්මන් කරත් මගේ හිත කැඩෙනවනේ. මෙතෙන්ද ඇවිල්ලත් මේ කැඩෙනවා කියලා හිත නරක කරගත්තට කවුරුත් උදව් කරන්නේ නැහැ. ඇති වැඩකුත් නැහැ. ධර්මයේ ලං කර ගන්නවා නම් මේක කැඩෙන්න තමයි මේ දක්වන මේ හරින්ද කියලා තියෙන්නේ ඒක භාවනා අභ්‍යාසයක්. ඒ අභ්‍යාසයේදී රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ රස දැනෙනවා. ඒක අරසා කරගන්න තියෙන්නේ මොකද්ද? පයේ පවත්තන සතිය. පයේ පවත්තන සතිය විචිත්‍ර නැහැ. රස නැහැ. නීරසයි. නමුත් ඒක මධ්‍යම ප්‍රතිපදාව. රූප දැකලා ඇති වෙන මනාපයම නාපේ හිත පාරෙන් එළියට දාලා දානවා. මේක හරියට බුදුන් දැක්කා බුදුහාමුදුර අපිට හරියට මන්ත්‍රය කියලා දීලා තියෙනවා උඹේ මන්ත්‍රය ජප කරපන් ජප කරොත් ඔය යකයන් මනාපමන අප දෙක නැති වෙලා ආයෙ හිත ගන්න පුළුවන් පයේ තියෙන එකට ගන්න පුළුවන් මං කියන්නේ මේක කෙලවරදී විතරක් වෙනවා කියලා මැදදී තියෙන්න පුළුවන් ඉතින් මේ විදිහට යෝගාවචරය පුහුණු කරනකොට භාවනා කරනකොට ඒ යෝගාවචරයට බාධා පැමිණුණාට එළඹ සිටි 100කින් සතියකින් යුක්තව ඉන්නවනම් සූදානම් ශරීරයෙන් ඉන්නවනම් ඒකට කියනවා ලෑස්තිලා යනවායි කියලා. ඒ නිසා අන්තිම කෙලවරට යනකොට සක්මනේ කෙලවරට යනකොට ලෑස්තිලා යන්න ඕනේ. මේක දැන් කොහෙන් හරි හිත කැඩලා යනවා. මම මේ කැඩලා යන හැටි අල්ලන්න ඕනේ. කැඩලා යන්නේ මොකද? ඒ රූප බැලිල්ල මෙලා විචිත්‍රයි. ශබ්ද ඇහිල්ල විචිත්‍රයි. පය තබාගෙන යන එක ඉච්චර විචිත්‍ර නෑ. ඒ නිසා මම මේ විචිත්‍ර නැතුණත් ඒක මධ්‍යම ප්‍රතිපදාව. ඒක තමයි මගේ කර්මස්ථානය. මම ඒකේ සතිය පිහිටවන්න ඕනේ කියලා. යම් දවසක යෝගාවචරයට පුළුවන් වුණා නම් තමන්ටම කර්මස්ථානේ තමන්ටම සුද්ධ කරගන්න. නැත්නම් මේ කියන ධර්මයේ එතනදී මේ මතක් කරගන්න. බුදු ජානසිකන අන්න එතනදී මට නම් උදව් කරන්න බෑ කියලා. බුදුහාමුදුරන්ටත් එතෙන්ට උදව් කරන්න බෑ. යෝගාවචරයම ලක්ෂ වාරයක් උත්සාහ කරලා මෙතෙන්දී අල්ලගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරය හැම වෙලාවෙදීම සක්මන කෙලවරකට හැරෙන තැන වැඩි අවධානයක් යොමු කරන්න පටන් ගන්නවා. ඒ වගේම අතරමැදුණත් ඒක සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. පරියන්කෙදිත් මේක මෙහෙම වෙන්න ඉඩ තියෙනවා. මෙහෙම වෙලා දක්ෂ යෝගාවචර නැත්නම් දැනටමත් මේක දන්න යෝගාවචරයෝ දැන් නම් මේ වෙනකොට මේක තමන් හුරු කරගත්ත යෝගාවචරයන්ට ඊගාට එන්න පුළුවන් තත්ත්වේ සතුටක් chance පෙන්වනවා. එයත් සක්මන් කරනකොට හෝ පරියන්කේ ඉන්නකොට හෝ ඔන්න සද්දයක් ඇහෙනවා. ඒ සද්දෙට මනාපමනාවේ පහළ වෙනවා. රුචි අරුචි දෙක පහළ වෙනවා. සක්මන් කර කර ඉන්නෝ රූපයක් දැකලා සද්දයක් ඇහිලා මනාපමනාව දෙක පහළ වෙනවා. අර හිතේ තියෙන නැහැදිච්ච කමට, කඩප්පුලි කමට, නන්නත්තර කමට, වලත්ත කමට වනචරකමට මේක පණින. ඒකට දොස් කියන්න යන්න එපා. හිත පණිනවා. ඒ අපි මෙතෙක් කල් කල්ප කෝටි ගණක් මේ දෙල්ලමනේ කරගෙන ආවේ. මෙච්චර වේගෙන් යන වාහනට එකවරේ බ්‍රේක් ගහන්න බෑ. නමුත් දැන් යෝගාවචර තියෙනවා මගේ හිත කොච්චර චපලද? මෙච්චර ලස්සන ආනාපානෙ මැදමවද තියෙදි මේක රූප වලට පයින්නවා, සද්ද වලට පයින්නවා, ගන්ධ රස වලට පයින්නවා. ආන්න එක දැක්කට පස්සේ ඒ යෝගාවචරට ස්වභාවයක් එනවලු ඒ ඇතිවිච්ච මනාපය සෝතේන uppajjati uppanna manapena uppanna amanapena uppanna manapena ama manapamanaapena attiyati harayati jagucce තමයි ලැජ්ජිත වෙන්න පටන් ගන්නවා. තමන් මේක දුකක් බව තේරුම් ගන්න පටන් අර ගන්නවා. මේක මට තරම් වෙන්නේ නැහැ කියලා ඇතුලින් මොකද්දෝ මොකක්ද ඒකට කියන්නේ? ලැජ්ජිත, පීඩිත, දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා. මගේ හිත මෙහෙම කෙලින් පාරේ ගියා. ගිහලා දැන් ඔන්න නන්නතර වුණා. නන්නතර වෙච්ච එක ගැන ලැජ්ජාවටපත් වෙනවා. නන්නතර වීම ගැන දුකක් කියලා තේරුම් අරගන්නවා. පීඩිත තත්ත්වයටපත් වෙනවා. ඒක හැරලා දානවා. හැරලා දාන කියලා කියන්නේ නඩු කියලා රණ්ඩු කරලා නෙවෙයි. ආය කමන්නේ. ඒක ඉතින් අර හිත නොපුරුදු ගතියනේ. නමුත් මට දැන් ඇතුළෙන්ම තේරෙනවා මේක විය යුක්තක් නෙවෙයි. මේක ලැජ්ජිත තත්වයක්. මේක දුකක්. මේක මම අයින් කරන්න ඕනේ කියලා කලබල කරන්නේ නැතුව හිත ආයෙසරයක් ආනපානේ මූල කර්මත්තානේ පවත්ිනවා. ඒසයි භාවනාවේදී යම් කිසි කෙනෙකුට හිත පරණ පුරුදු තාලවලට පිටපයින් ගතියට ගියාට ඒක අභිරමණය කරන වෙනුවට මේ පිටපැනීම ලැජ්ජිත තත්ත්වයටපත් වුණා නම් පීඩිත තත්ත්වයටපත් වුණා නම් ඒක දුකක් බව තේරුණා නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ කෙනා අඩු ගන්න සෝවාන් වෙලා ඉන්න ඕනේ. ආර්ය தත්ත්වයටපත් වෙච්ච කෙනෙකුට තමයි පිට කියලා දුන්නාට පස්සේ පිටෙන් පිටපයින්කොට ලැජ්ජ හිතෙනවා. දුකක් බාටපත් වෙනවා. පීඩිත තත්ත්වයටපත් වෙනවා. හරියට අපි පැන්සලකින් ගිරක් ඇඳලා ඒක දිගේම ඉරාගෙන යනවත් කියතකින්. ඉරාගෙන කියත මේ පැන්සල් පාරෙන් පිට බැනලා පිට කැපෙනවා. එක්ක කීත තෙත්තියන් තියලා නැති නිසා හෝ අතහුරු නැති නිසා හෝ පිටපයින්. ඒතර තමයි දැන් තමයි ලැජ්ජාවටපත් වෙනවා මට හරියට ඉරක් ගහලා ඉර දිගේ කපන්නවත් බෑ. එහෙම නැත්නම් රෙදි කැල්ලක් වතුරම ඇඳලා ඒ කපනකොට ඒ වතුරෙන් ඉරඳ දෙපෙකින් කපාගෙන යන්න බෑ. ඒතකොට ඒක නා වෘත්තියම වශයෙන් රෙදි කපන කෙනෙක් නම් එයා ලැජ්ජාවටපත් වෙනවා. මට තාම හරියට ඉඳ ඇඳපු ඉරදිගේවත් ගෙනියන්න බෑනේ කියලා. ආන්නේ ලැජ්ජිත తත්වේ, පීඩිත తත්වේ, දුක්ඛිත తත්වේ කියන එක ඒ යෝගාවචරයේ ගුණයක් නෙවෙයි. භාවනාවෙන් එයාට ගෙනත් දෙන සූක්ෂම බයලජ්‍ය දෙකක්. මේ සතුන් මරණ එකක් නෙවෙයි මේ කතා කරන්නේ. හොරකම් කරන එකක් නෙවෙයි මම කතා කරන්නේ. කාමීත්‍යාචාරයක් නෙවෙයි මේ කතා කරන්නේ. බොරුවක් කියලාම කේසතන පරිසෝචනයක් නෙවෙයි මේ කතා කරන්නේ. මත්පැන් පානියකුත් නෙවෙයි කතා කරන්නේ. පෙරදි ජීවන රටාවකුත් නෙවෙයි කතා කරන්නේ. තමයි මෙතෙන්ලා අතෙන් යනකම් සක්මන් කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන යනවා. ඔක්කොම පහසු කණ්ඩික දීලා. නමුත් ටිකක් වෙලා යනකොට හිතවිල්ලක් එනවා. එයා ඒ හිතවිල්ල ගැන එනකොටම දැනගන්න ඕන්න මට වම දකුණ අමතක වුණා. හිතවිල්ලට ගියා නෑ. මේක මං වගේ එනකොට තරම් නෑ. ලැජ්ජිත තත්ත්වයක්, ඒක පීඩිත තත්ත්වයක්, ඒක දුකක් කියලා. අර ආපු හිතවිලි අභිරමණය කරන්නේ ඒ ආපහු ගන්න බලනවා සක්මලන. වේදනාවක් ආවත්, සද්දයක් ආවත්, කොයි දෙයකට උනත් හිත පිට පණින එක නම් ස්වභාවය. ඒක බුදු වුණත් තියෙයි මං හිතනවා. ඒක රහත් වුණත් තියෙයි. හිත පිට පයින්නවා. මොකද මේ සංවේදී ඉන්ද්‍රියන් හදලා තියෙන්නේ කැමරාවකට ෆොටෝ එකක් ගන්නකොට ඒක සටහන් වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මේ අන්තරේ සද්ද කරනකොට සටහන් වෙනවා. නමුත් හොඳට මතක තියාගන්න සටහන් වුණාට යන්ත්‍රය කෙලෙසෙන්නේ නැහැ. නමුත් අපේ හිත ඒ සටහන් වෙන දේවල් පිළිබඳව මනාප වෙනවා, අමනාප වෙනවා, නම්බු කරගන්න හදනවා, අවනම්බු කරන්න හදනවා. අන්නේ එතන තමයි කෙලෙසේ හටගන්න තැන. ඒක නිසා චිත්ත වීතියක් ගැන අපි කතා කරොත් ඔය මදුපින්ඩික වගේ සූත්‍රවල සරුවචනංශ ඒකත් පෙන්ලා දීලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. අපේ හොඳ ප්‍රകൃතිය හැක් තියෙනවා නම් ඒකට දවල් එළියේ රූපයක් මුලිච්ච වෙච්ච ගමන් හිත ඇහැට යනවා. මේ හිතට යන්න පුළුවන් එක සැරේට එක්කෝ 60 එක්කෝ කන්නට එක්කෝ නාසයට එක්කෝ දිවට එක්කෝ කයට නැත්නම් හිතේම ඉන්න පුළුවන් හය පොලක් තියෙනවා මේ හය පොලෙන් 60 රූපයක් ගැටිච්ච වෙලාවේ ඒක ප්‍රසිද්ධයි නම් හිත 60 යනවා 60 ගියේ හිතට අපි කියනවා දකින හිත නැත්නම් චක්කු විඥානය කියලා ඉතින් රූපෙත් දිගට තියෙනවා නම් ඇහත් දිගට තියෙනවා නම් හිතත් තියෙන ඇහි නම් මේ තුන එකට තියෙන තාක්කල් ස්පර්ශ චෛතසිකය තින්නම් සංගති පස්සෝ එයා රූපයේ මුලිච්ච වෙන්න පටන් ගන්නවා. රූපේ පෙනෙන්නේ දකින්නෙක් බවටපත් වෙනවා. ඒ ස්පර්ශය ඇති වුණා නම් එයා ඒ රූපේ විඳිනවා. මේක ස්ත්‍රී රූපයක්, මේක පුරුෂ රූපයක්, මේක කහ පාට එකක්, මේක නිල් පාට එකක්, මේක ත්‍රිකෝණයක්, මේක හතරස් එකක් කියලා වේදනා චෛතසිකේ වැඩ කරන්න පටන් ගන්නවා. මෙතෙන්ද එනකන් සරුවච්චන් වහන්සේටත් රහතන් වහන්සේටත් සෝවාන් වෙච්ච කෙනාටත් පෘථග්ජනයාටත් දේවදත්තටත් මුස්ලිම් මිනිසයාටත් කතෝලික මිනිසයාටත් කොයි කෙනාටත් ඔතෙන්ට එනකන් නම් චිත්ත විද්‍ය හරීම පිරිසිදු නිවන් දැකලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනං යං වේදේති තං සංජානාති යමක් ඇහැට වැටුණාට පස්සේ අපි ඒක හඳුනා ගන්න උත්සාහ කරනවා මේක මංගල දෙයක් දැක්ක මේක දුමංගල දෙයක් දැක්ක මේක දැක්කම හොඳයි මේක දැක්ක නරකයි කියලා අන්න එතනදී තමයි අපේ හිතේ කෙලස් ටික එතෙන්ද වැටෙන්නේ. ඒ දකින්න රූපේ දකින්නත් එක්ක මම මේ දකින්නවා මේක දැක්ක මංගල අවමංගල හොඳ නරක හරි වැරදි මොකුත් නැතුව දකින්න බවෙන් නතර කරන්න පුළුවන් නම් ඉතින් rahat වෙන්න ඕන. නමුත් නෑ දකින්න දැන් නතර කරනවා මම මන අපේ පහල වුණා ඒක දන්නවනම් මේ මනාපය කියලා පහළ වෙන එක රූපේ ගුණයක් නෙමෙයි මගේ හිතේ තිබිලා රූපයට ආරෝපණය කරන ලද ගුණයක් මා විශ්ින් කරන ලද ආලවට්ටමක් මා විශ්ින් කරන ලද සංස්කරණයක් ඒ නිසා රූපයේ නෙවෙයි කෙලස් තියෙන්නේ ඒ රූපේ දැකලා ඒකේ විනිශ්චය කරන හිතේ ඒ නිසා ඒක මේරුවොත් ඒ ඒ මනාපේ මේරුවොත් මම ඒකට වශයටපත් වෙලා මම ගසාගෙන යනවා ඒ මනාපේ පහළ වෙනකොටම හරියට ආනාපානී ආශ්වාසයේ පහළ වෙන හැටි බලානින්න කැමති වෙන යෝගාවචරයක් වගේ ඒ මනාපේ පහළ වෙනකොටම ඇල්ලුවොත් නියපොත්තෙම කඩලා දාතයි. බොහොම තුනි. හැබැයි ඒ රූපෙම දැකමින් අනේ හොඳයි කිය කිය. මනාප පාවේ දිගට යන්න ගත්තොත් මේක පොරවෙන් කපලවත් ඉවර කරන්න බැරි ගහක් වඩපත් වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයා ඒ රූපේ නිසා සතෙක් මරන්න ඉඩ තියෙනවා. ඒ රූපේ නිසා කොහොරකම් කරනට යන්න ඉඩ තියෙනවා. ඒ රූපේ දැකීම නිසා කාමීච්ඡාචාරට පව යන්නේ ඉඳී තියෙනවා. බොරු කේලම් හිස් වචන පරස වචන කලහ විවාද තෝතෝ වරපල කියලා රණ්ඩු කරන තැන තමයි යන්න පුළුවන්. නමුත් ඔක්කොම පටන් අරගන්නේ ඒ රූපේ දකින්නවත් එක්කම අර හිතෙන් වගුරුවන මනාපමනාප දෙක මේ මනාපමනාප දෙක අපි එක එකන සංසාරෙන් ගෙනාවුවා. රූපයක් දැක්කට පස්සේ ස්ත්‍රියාවක් පහල කරන මනාපමනාප දෙකට වෙනස් වෙන්න පුළුවන් පුරුෂයෙක් පහල කරන මනාපමනාපේ. එකම රූපේ. ඒ නිසා පහළ වෙන මනාපමනාප දෙක තමන්ගේ චරිත ලක්ෂණ අනුවයි සිද්ධ වෙන්නේ. තමන්ගේ රුචි අරුචිකම් අනුවයි සිද්ධ වෙන්නේ. පෞරුෂත්වය අනුවයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි මෙතෙක් කල ජීවිතේ කවදාකවත් ඒ රුචි අරුචිකම් වෙලා නැවත සලකා බැලීමක් කරලා නැහැ. පෞරුෂත්වය වෙනස් කරන්න අවශ්‍ය කරන කිසිම උපක්‍රමයක් කරලා නැහැ. ඉතින් බුදුජානනාංශ කියන ඒක එහෙම තියෙද්දි බාහිර ලෝකේ කොච්චර සදාචාර සම්පන්න රූප දැක්කත් මේ හිතේ පරුස පෞරුෂත්ව වෙනසක් වෙලා නැති තාක්කල් රුචි අරුචිකම් වල වෙනසක් ඇති නැත්තාකල් ඔබ සාන්තුරෙක් වගේ ඉඳී නම කවදා හරි නරක රූපයක් දැකම ඔබ කිපෙනවා එදා හොඳම දේ තමයි තමංගේ රුචි අරුචිකම් ටික තමංගේ පෞරුෂත්වය ඊනාකෝ ආසව අනුසේ ධර්ම මෙන්න මේවා දැකගන්න ඒක මනාපමනාප පහල කරනකොටම අවදි භාවය ඇති කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය ඒ දක්ෂකම ගන්නෙ ආස්වාසය ඇති වෙනකොටම ආස්වාසය දැක ගන්න මූලාරම්භය දැකීමට ගන්න රූප ධර්ම වල පිළිබඳ ගොරෝසු වැඩපිළිවෙලෙන් ප්‍රස්වාසය පටන් ගන්නකොටම හට ගන්න හැටි ඒක සාමාන්‍ය සිංහලේ කියමනේ කියන්නේ නිය පටන් ගන්නකොටම දැක්කම නියපොත්තෙන් කඩලා දාතයි පහ වුණොත් ඔක කොහො කොහො වෙනවා කොහො කොහු වුණාට පස්සේ ඒක තමන් වහලා ගන්න ඊට පස්සේ කරන්න බෑ ඊට පස්සේ අපි කරන්නේ රූපෙට බයි. මේ රූපේ නිසා තමයි මට කෙලෙස් ඇති වුනේ කියලා නමුත් සරුවචන්ස කියනවා රූපේ කිසිම ක්ලේශයක් නැහැ. ක්ලේශයේ තියෙන එක දකින්නකොට අසතියෙන් අමනාපෙන් ඒක දිහා බැලුවනම් ඒ කෙනා තමයි රූපෙට ඒ මනාපමනාපේ වගුරුවන්නේ. මම ඊයේත් මතක් කරා. මම දැන් මට මතක නෑ ඊයේද ගිය පාර රිට්‍රීට් එකකටද කියලා. ඒ සරුවචනාංශී ඉන්න කාලේ මාගන්ධියේ බිසව සරුවචන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලා පින්ඳපාත යනාටත් වහ විශාල නිඳ කරන්න පටන් ගත්තා. අල්ලස් දීලා මේ ඡන්දපරස් මිනිසුන්ට. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට ලොකු සංවේගයක් පහළ වුණා. සංඝයාට පින්ඳපාත දෙන්න දෙන්නෙත් නැහැ. පින්ඳපාතේ දක්ිනකොටම අයින්න පටන් ගන්නවා. ওই පහුගිය දවස්වල හග්ගෙඩිය හග්ගෙඩිය කියන පටන් ගත්තේ සංඝයාට. ආන්නේ වගේ කෙලියක් පටන් ගන්නවා. ඊට පස්සේ ආනන්ද හැමදෙරෝ ගිහිල්ලා කිව්වා බුදුහාමුදුරනේ ස්වාමීන් වහන්සේ අපි වෙන දිහාවකට යන්ද කියලා. බුදුහාමර දන්නේ නැතුව ගැව මොකද කියලා. ඉන්දේශයක් විතර කිව්වට පස්සේ ආනන්ද ස්වාමීන් කිව්වා ස්වාමීන් වහන්සේ සියලු ශ්‍රාවකයන් වහන්සේලාත් ඔබ වහන්සේලාත් පාවා දීලා මේ විතාල කැත විදිහට නිග්‍රහ කරනවා. ඒක නිසා අපි වෙන පැත්තකට යන්න කියලා. සර්වචන්සිකෝ නෑ ආනන්ද ප්‍රශ්නයක් ඇති වුණා නම් එතනින් මේක විසඳන්න ඕනේ. වෙන තැනකට ගිහිල්ලා එතනින් ප්‍රශ්න බැන්නොත් මොකද කියන්නේ? කලබල වෙන්න එපා. ඔහොම යන්න අරින දවස් හතක් එතකොට නතර වෙයි කියලා උන්වහන්සේ එතෙන්දී උදාන ගාතාවක් කියනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තන නෝච පරං ගහේය. පුසන්ති භස්සා උපදීම් පටිච්ච නිරූපදීන් කේන පුසෙය්‍යොම් පස්සා. අපි ආනන්ද ගමේ ඉන්නව වෙන්න පුළුවන්. <coughs> අරන්නේ ඉන්නව වෙන්න පුළුවන්. අපිට සැප දුක් ඇවිල්ලා පෙව ස්පර්ශ කරනවා. සැප දර්ශන පේනවා. දුක් දර්ශන පේනවා. සැප වචන ඇහෙනවා. දුක් වචන ඇහෙනවා නැත්නම් සැක දුක් අපි ස්පර්ශ කරනවා. නේව අත්තනා නොච පරන්දයය. ඒ සැප දුක මේ රූපෙන් ඇතිවෙච්ච සැප දුක සද්දෙන් ඇතිවෙච්ච සැප දුක අනුන් කරපු එකක් කියලා බාර ගන්නත් එපා. තමන් කරපු එකක් කියලා බාර ගන්නත් එපා. බාරගත්ත ගමන් ආත්ම දෘෂ්ටියට වැටෙනවා. ඔය හේතුඵල ධර්මනෝ සිද්ධ වෙන්නේ. ඒ හේතු වෙනකොට මේ ඵලයේ සිද්ධ වෙනවා. මේක අසවලා මට මේ හුණියම් කරපු එකක්. අසවලාගේ වැඩක් කියලා අපි මේක ආත්ම අභිරෝපණයක් කරපු ගමන් අපි නොදැනුවත්වම ආත්ම සංඥාවට වැටෙනවා. ඒක නිසා මේ දේවල් පහළ වෙන්නේ හේතුඵල ධර්මිකෙ මිසක් කෙනෙක් කරන දෙයක් නෙවෙයි. නේවත්තනා නොච පරන්දහේය. පුසන්ති පස්සා උපදින් පටිච්ච. ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ ඔබේ රුචි අරුචිකම් අනුවයි. එකම ස්පර්ශය දෙන්නෙකුට දුන්නට පස්සේ ඒ දෙන්නගේ රුචි අරුචිකම් වෙනස්කම් අනුව ඒකෙන් ලැබෙන පසු ප්‍රතිඵල වෙනස්. ඒක නිසා නිරූපදින් කියන පුසෙයොම් පස්සා. උඹ රහත් නම් උඹ සීල උපදීන් අතහැරියා නම් ඔය කිසිම ස්පර්ශයක් උඹ ස්පර්ශ කරන්නේ. ඌව ප්‍රශ්න වෙන්නේ උඹ හිතේ කෙලස් තියෙනවා නම් තමයි. අපි සිංහලෙන් කියනවා පටේ පිටේ වනේ තියෙන මීමා පිටකොන්දේ තුවාලයක් තියෙන මීමා බඳුරට රින් ගන්න බෑ. මොකද බඳුර යනකොට කටකෝල් ඇල්ලලා තුවාල වෙනවා. මොකද පිටේ වනේ නැතිවීම බඳුර අසරින් යනවා. එතකොට අර පිටේ වනේ තියෙන මීමට තරහ යනවා යකෝ යන්න එපා ඕක ඇතුල් ගියාම රිදෙයි කියලා. ඉතින් අර මිනිහා අනික් මීම කියනවා. උඹට පිස්සුදු උඹේ උඹට යන්න බැරි උඹ පිටේ වනේ තියෙන හින්දා. මට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සර්වඥයන්ස හරි අමාරු සංකීර්ණ තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් මේ ගැටෙන් උන්වහන්සේ ලියපු හැටි ਸਰවචන්සේ ඉන්න කාලේ ඒක උපාසකම්ම කෙනෙක් හිටියා බණහාලා සෝවන් වෙච්ච. පස්සේ ඔය සුපා සුපා දේවිට වගේ කැලේට ගියාට පස්සේ වැද්දෙක් එක්ක ප්‍රේම බැඳා. කැලේට ගිහිල්ලා වනචර මේ ධනමස් කන මස් සැද්දෙක් එක්ක ප්‍රේම බැඳලා දරුවෝ තුන් දෙනෙක් ඇති වුණා. දරුවෝ තුන් දෙනාම කොල්ලෝ. ਸਰවඥාන්සේ දැක්කා මේ මස්සද්දත් දරුවෝ තුන් දෙනාටත් නිවන් දකින්න තියෙන අවස්ථාවක් තියෙන බව දැනගෙන <clears throat> උන්වහන්සේ ඉන්න කැලේට වැඩියා. වැඩිලා ගහක් මුල බල ඉඳගෙන ඉන්නවා. දැන් මස්සද්ද අඳුරන්නේ නැහැ ਸਰවඥාන්සේ දැක්කා මේ හොල්මනක් ඇවිල්ලා ගහක් මුල වාඩි වෙලා ඉන්නවා. ඇවිද්ද ඇවිද්ද දවස පුරාම දඩේමක් හම්බුන්නේ නැහැ. හිතුණා එකත් එකටම අර දැකපු අසුබ දර්ශන නිසා තමයි මට දඩයන් නැත්තේ කියලා හොඳටම කේන්ති. ආපහු එන ගමනුත් දැක්ක සරුවචනාංශී දුන්න ඇද්දා ඇදලා විදිහට හදනකොටම සරුවචනාංශී අදිෂ්ඨානයක් කෙරුවා දුනුදී ඇදගෙන ඉන්න විදිහටම ගල් වෙන්නේ කියලා. දැන් ඉතින් අර මහගෑණි ගෙදර ඉඳලා බලන ඉනවා කියනවා දරුවන්ට කතා කරලා පුතේ අපච්චි එන වෙලාව හරි තාම රෑ වුණා ආවේ නැහැ පොඩ්ඩක් බලපන් කියලා. ඒක ලොකු පුතා යනවා. යනකොට අපච්චි අර එයා දන්නේ කවුද කියලා විඳින්න බලා ඉන්නවා දෙන්නම් අපච්චිට ඉස්සරයි කියලා හිතාගෙන දෙයක් විදිනවා. විඳින්න හදනකොටම සරුවත් යනංශ අධිෂ්ඨානය කරනවා යත් දුන්න අවුලගෙන අටවගෙන ඉන්න ගමන් මෙහෙම ගල් වෙලා හිටින්න. ඊට පස්සේ දෙවෙනි පුතා එනවා. අර විදිහටම ඉතින් ගෙදර අම්මා දොස් කියනවා ඇති. දෙවෙනි පුතා ඇවිල්ලා බලනකොට අපච්චි ලොකු අයියා දෙන්නම විඳින්න බලන් ඉන්නවා. මොකක් හරි ප්‍රධාන හතුරෙක් වෙන්නේ නැති කියලා එයාත් විඳින්න හදනවා. හදනකොටම බුදුරජාණන් වහන්සේ අර වගේම අධිෂ්ඨාන කරනවා. අන්තිමට පුංචි පුතා යනවා ගිහිල්ලා බලනකොටත් එකම යුද්ධේ. එයාත් විඳින්න හදනවා දැන් හතර දෙනාම ගල් වෙලා දුන්නාට වගෙන ඉන්නවා. පස්සේ කරන්න බැරි දෙයක් නැති නිසා මහ ගෑණියනවා. එයාත් එන්නේ ඒ පාරමයි එනකොට දකින්නවා බුදුහාමුදුරන් හතර දෙනාම දුන්නාට වගෙන ඉන්නවා බුදු අම්මේ මගේ බුදු බුදු බුදු පියාණන් වහන්සේට විදින්න එපයි කියලා කෑ ගහනකොට අර හතර දිනාටම 100 වෙනවා ඊට වැද්ද බයිනවා මේ ටිකේ අපච්චි කියලා තී කියලා තියෙන්න එපා එමට මම දන්නවා මේ මිනිහා උඹේ අපච්චි කියලා කියන්නේ අපච්චි නෙවෙයි මේ බුදු පියාණන් වහන්සේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කට්ටියට එන්නේ කියලා බණ කියනවා. බණ කිව්වම කතාව යන හැටියට අර හතර දිනාම සෝවන් වෙනවා. අම්මා සෝවන් වෙන්නේ නැහැ. ඒ පහුවෙන්ද සර්වචනාංශයේ ජේතවනාරාමයට ගිහිල්ලා කියන මහන්නේ මෙහෙම ඊයේ වැඩක් වුණා. මෙන්න මේ විදිහට වුණා. අන්තිමට මේ මහා මිනිස්සයා අර අනිත් හතර දිනාම සෝවන් වුණායි කියලා. එතකොට බුදුහාරේ භික්ෂු සංඝයා අහනවා ස්වාමීන් වහන්සේ ඒ අම්මා සෝවන් නොඋනේයි කියලා. ඒකත් කියනවා අම්මා එතකොටත් සෝවන් කියලා. එතකොට අහනවා මේ සෝවන් වෙච්ච කෙනෙක් මස්සද්දෙක් එක දීග කන ගමන් මස්සද්දට එම සත්තු මරන්න අවශ්‍ය උපකරණ සකස් කරලා දෙන්න පුළුවන්. වැද්දට අවශ්‍ය කරන අඩුම ගැඩුම සකස් කරලා ඔක්කොම සකස් කරලා දෙන්න සෝචකීකරු භාර්යාවක් වෙන්න පුළුවන් ද කියලා. බුදුජානනාච එතකොට කියනවා හත්තිනා හත්තිනා වනේනාස න විසං උපගන්වන්ති කියලා. බුදුජානනාච කියනවා මේ අතේ තුවාල නැත්තම් මේ වසභාජනයට අත දැම්මයි කියලා අතට විස වදින්නේ නැහැ. තුවාලයක් තිබුණොත් තමයි වසභාජනයට අත දාන්න බැරි. ඒ නිසා මගේ දුවගේ, ඒ කියන්නේ අම්මගේ හිතේ තුවාල නැහැ. එයා මේ මොන දේ කරත් කරන්නේ ස්වාමියාට කරන වතක් පිළිවෙතක් වශයෙන් මිසක් මෙයාට සතුන් මැරීමේ චේතනාවක් නැහැ. මෙයා දැනටම පස්පවෙන් වැළකීලා තියෙන්නේ. ඒ නිසා එයා කලින් සෝවාන් වෙච්ච නිසා එයාට ඒ වගේ ප්‍රශ්නකදී අනික් අයට වැඩිය ඉදිරිපත් කළ වැඩ කරන්න පුළුවන් ගතියක් තියෙනවා. මොකද එයාගේ හිත දන්නවා කවදාකවත් පස්පවෙන් මම දේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා එතනත් සරුවචාන්සේ සඳහන් කරන්නේ අපේ හිත තුවාල වෙච්ච අතක් වගේ නම් කෙලස් තියෙන තැනට ගිය ගමන් ඒ තුවාලේ හරහා අපට විෂ ඇතුල් වෙනවා. නමුත් අපේ හිත තුවාල වෙච්ච නැති අතක් වගේ නම් විෂ ටිකක් ගෑවුනට මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් උනත් කියනවා මේ ලයිට් වැඩ කරනවා නම් රබර් ග්ලව් එකක් දාගන්න රබර් අත්මේස් එකක්. ඒතර කරන්ට් එක ඇල්ලුවාට වදින්නේ නැහැ. නමුත් හිතන්න මේ රබ දාගන්න අත්මේ ටික තුවාල වෙලා තිබුණයි කියලා. ඒතර කරන්න ගල්වා මොකද වෙන්නේ? මෙන්න මේ නිසයි සරුවචනසේ සඳහන් කරන මේ ලෝකේ සම්පූර්ණයෙන්ම රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් කෙලෙසිලා තියෙන්නේ. උඹලගේ අතත් තුවාල පිට තියෙනවා උඹලා යන යන තැන මේ විස ගන්න. යන යන තැන ආසාදනය කරගන්න නිසා තමන්ගේ හිත රාගය නැත්තම් මනාප අමනාප කියන වේදනා දෙක ඉන්නකොටම ඒක දැනගන්න අසුලට ආස්වාසේ ඉන්නකොටම දැනගන්න අසුලෝ වගේ. ප්‍රස්වාසේ ඉන්නකොටම දැනගන්න අසුලෝ වගේ. බලන්න පටන් අරගත්තොත් මේක ලොකුම ලොකු ජීවිත විනෝදාංශය බවට පත් වෙයි. ඒ චීතිත් අපිට තරහයයි. ඒ චීතිත් අපිට ආසාවල් පහළ වෙයි. ඒ චීතිත් අපිට ඕදෙක නැති තැනකුත් තියෙයි. මේ හැම එකක්ම නිවන් දොරටුවක්. තරහ එන මනුස්සයාට ඒ එන තරහ දිහා නැවත නැවත මතුවෙන්න ඇරලා මේ තරහ මෙච්චර මෝරන්න ඉස්සර වෙලා මට මේක දැක ගන්න බැරිද මේ ආසාව ආතුර වෙනකන් ඉඳ ඉස්සර වෙලා මට මේ ආසාවේ නැහැටි දැක ගන්න බැරිද කියලා ඒක පිළිබඳ සංඥාව මාරු වෙච්ච දවසේ බලන දෘෂ්ටි කෝණේ සංඥාව මාරු වෙච්ච දවසේ ඒ මනුස්සයා මෙතෙක් කල් කෙටුවේ ඒ තරහට පොහොර දාන එක ඒ ආසාවට පොහොර දාන එක දැන් යා තේරුම් අරගන්නවා මේ පොහොර දාන්නේ උඹ උපේම අපාය ගමනට මේ පොර දාන දීර්ඝ සංසාරයකට. ඒ නිසා දකින්නකොටම ඒකසිත එළඹ වාසය කළොත් සරුවචනාංශයේගේ තීක්ෂණ උගන්වීමක් තියෙනවා දස්සනා පහතබ්බ. දැකපු පමණින්ම ඒක දුර වෙලා යනවා. දකිනවනම් මම මේ අත තියන්න හදන්නේ රාගයකට නැත්නම් මනාපයකට අමනාපයකට කියලා ආය හිතට උගන්වන්න ඕනේ නැහැ කයින් කරන්න. ඒක පිළිබඳව ක්‍රිෂ්ණමූර්තිතුමා වෙනමම දේශනා පවත්වනකොට යා කියනවා නිසරණවනේදීත් ඒක සිද්ධ වෙනවා මෙහි ඉන්නවා පුංචි සර්පේ මේ කුණ කට්ටයි ඒක නිකන් සාමාන්‍ය මුරුක්කු මුරුක්කුවක් වගේ එහෙම නැත්නම් මේ හුඳු වැලක් වගේ ස්වරූපේ හුඳු වැලක් වගේ නිසා කොස්කොලයක් ඇතුලේ හොඳටම ඉන්න පුළුවන් ඉතින් කවුරු හරි මන්දාරම් මන්දාරම් වෙලා මෙම කකුල පහත් කරනකොට එයා දැක්කොත් කොස්කොලේ අයිනේ පොඩ්ඩක් කකුලෝ ඊට ඇවිල්ලා ඉන්නවා. එයා කකුල තියන්න පොඩ්ඩකට ඉස්සලා දැනගත්තොත් මේකට ඉන්නේ මේ කුණ කට්ටෙක් කියලා. ඒ කකුල ඇරගෙන දුවන්න ඕනේ දකුණු දිශාටද උතුරු දිශාටද කියලා උගන්වන්න ඕනේ නැහැ. කුණ කට්ට දකින්නකොටම දුවලා ඉවරයි. මොකද දන්න පොඩ්ඩක් තට්ටු වෙච්ච ගමන් කුණ කට්ට අසුරු සැනින් ගන්න. ඒ නිසා කකුල තියන්න පොඩ්ඩකට ඉස්සලා දන්නවනම් මේ කුණ කට්ටයි බාගන්න හදන්නේ කියලා. දකුණු පාය පෙරට තියලා දුවන්න ඕනද උතුරු දිශාට දුවන්න ඕනද කියලා කවුරුත් උගන්වන්න ඕනේ නැහැ. එයාට තේරෙනවා මේ අත දිබ්බොත් මොකද වෙන්නේ කියලා. අනිත් වගේ තමන්ට රාගය හෝ ద్వේෂය හෝ මෝහය එන හැටි වේදනාව මතුවෙන හැටි දැක ගන්න පුළුවන් නම් එයා සංසාර බය සහිත කෙනෙක් නන. සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් නන. බුදුබණත් අහලා තියෙන කෙනෙක් නන. එයාටම තියෙන ශරීරගත නැත්තම් ස්වභාවයෙන්ම දායාදයක් වශයෙන් ලැබිලා තියෙන දැනුමෙන් එයාව ගලවලා දානවා. අවශ්‍ය කරලා තියෙන්නේ මතුවෙනකොට මේ මනාපය, මතුවෙනකොට මේ අමනාපය දැක ගන්න ගතිය. මේ දැක් අපි මේ අපි 50කට කෙරෙතලා භාවනා කරනවා. භාවනා කරනකොට එක්කෙනෙකුට පුළුවන් උනායි කියලා මට මේ මේ දේ දකින්නකොටම හැමදාම තරහ යනවා. ඉතින් දේ අදක් දකින්න. දකින්නකොට මෙයාට තේරෙන පටන් අර ගන්නවා මම හෙට මේ තරහ මෙච්චරම මෝරන්න ඉස්සලා මේක අල්ලන්න ඕන කොහොමද මේක හැදෙන්නේ කියලා බලන්න ඕන කියලා එයා ඒ දේ දැමත දැත දකිද්දිමත් පුහුණුවක් කරනවා මේ තරහා ඉච්චර ඔද්දල් වෙන්න ඉස්සලා මං අල්ලනවායි කියලා ඒකේන දිහා බලා ඉන්න යාගෙම ගෙදර කෙනෙක් කියාවි ඔබට ඊඹ මහා ලොකෝට භාවනා කරනවා කියන දැන් ඊයේ තරහා ගියා දැන් අදත් තරහා කියන්නේ කොයි ඉතින් උඹලා භාවනා කිසි දිනුවක් තියනයි ඔන්න අපිට නම් තරහා ගියට ගමන්නේ ඔබට තරහ යනවා නමුත් භාවනා කරන එක නදනවා ඊයේ තරහ ගියා අදත් තරහ ගියා හැබැයි ඊයේ තරම් අද නැහැ. අද පොඩ්ඩක් අඩුවෙන් අල්ලගත්තා. හෙටත් එයා උත්සාහ කරනවා ආයෙත් ඒකෙදි ඊට වඩා අඩුම් අල්ලන්න. නමුත් ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට මේ පුද්ගලට අනුකම්පා කරන්න බෑ. ඔක්කොමලා හිතන්නේ ඔබ භාවනා කරනවා නම් ඔබට තරහ එන්න බෑ. ඔබට කොහොමද තරහ එන්නේ කියලා. ඔබ කවදාකවත් භාවනා කරපු කෙනෙක් ওই වචනේ කියන්නේ. එයා දන්නවා මේ යෝගාවචරය කරන්න යෝධ වීරියකින් කළ යුතු වැඩක්. නැවත නැවතත් ඒක එන්න ඇරලා එද්දි මේක දිහා බලන ඉන්න නිසා එයා කරන හැම ප්‍රයත්නයකදීම එච්චර තරහින් ඉස්සලා අල්ලලා කවදා හරි එයා හිතමු රාගේ එනකොටම මනාපේ එනකොටම ද්වේෂේ එනකොට ආනාවෙන් අල්ලවයි කියලා. මෙයා කොච්චර කැමති වුණත් ඒක Tamange නෑයෙකුට දෙන්න බෑ. ඒ ඉගෙනගත්ත ගුණය ඒ Taman තුල ඇති වෙච්ච දක්ෂතාවය මොන්නම හේතුවක් නිසාවත් තමන් ඉතාම කිට්ටුවන්තයට බුදුලේ වශයෙන් ලියලා දෙන්න බෑ. එයත් කවදා හෝ මේ මේ යන්ත්‍රය හරහා ගිහිල්ලා මේ වැරදි ලක්ෂ ගාණක් වැරදි කරලා මේක අල්ලගත්ත දවසේ එයාගේ කටයුත්ත එයා කරගන්න. එචා සරුවචනන්සේ සාරා සංකල්ප ලක්ෂයක්. පෙරුම් පෙරල මේ ලැබපු නිවන රාහුල කුංචි හාමුදුරන්ට දෙන්න පුළුවන්කම තිබුණා නම් අනිවාර්යයෙන්ම දෙනවනේ. ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු ඒ යසෝදරාව ඇවිල්ලා බුදුන් ඉස්සලාම දැකපු දවසේ දණියෙන් පල්ලෙහා තෙමෙනකම් කඳුළු හලහල අඬලා තියෙනවා. බුදුජානසෙ එන්න දෙන්න ඕන වෙලා තිබුණා මේ ධර්මයේ. මොකද යාට වෙනම භාවනා කරන්න සිද්ධ වුණා. බද්දකච්චායනවා නැත්නම් මේ මේ රාහුල මාතාවට බුදුන්ගෙන් හම්බෙච්ච වාසියක් නැහැ. සුද්ධෝදන රජුරවණ්ඩ බුදුජානසෙ ක්‍රමයේ කියලා දුන්නා විතරයි. බුදුරජාණන්සේ යම් ආකාරයකට සාවල කුමාරයට කියලා දුන්නද යම් ආකාරයකට යසෝදරාට කියලා දුන්නද යම් ආකාරයකට සුද්ධෝදන රජුට කියලා දුන්නද ඒ ආකාරයෙන්ම තමයි අපටත් කියලා දෙලා තියෙන්නේ. ඒ ආකාරයෙන්ම අපි මේක වැටි වැටි නැගිටින්න හදන පොඩි දරුවෙක් වගේ මේ වේදනා චෛතසිකය මතුවෙනකොටම බල බල හිටියොත් ඒ යෝගාවචරය එnde ende ende ende මේ අදුක්කම සුඛ වේදනාව නැත්තම් නොදුක් නොසුව වේදනාව නැත්තම් මනාපමනාප දෙක මැද ප්‍රදේශයේ තියෙන මේ සාන්ත භාවය උප්පත්තියම හම්බ වෙච්ච මේ උරුමය අගේ කරන්න කරන්න කරන්න ඒ මිනිස්සයා නිහතමානී ඒ වගේම චාම් ජීවිතයක් ගත කරන ඒ වගේම කවදාකවත් තව කෙනෙකුගේ මානසිකත්වයක් අවුස්සන්නේ නැති ඒකම වෙච්ච වැරද්ද වහාම සමාව ගන්න උසලු පුදුමාකාර ගුණ රාශියක් එනවා. ඒ ගුණ රාශිය පරිසරයෙන් Tamanට කල්යාණ මිත්‍යන් හරහා Tamanට සංස්කෘතියෙන් Tamanට ලැබෙන දෙයක් මිස අපි ප්‍රතිරූප නොවන දේශයක වාසය කෙරුවත් අපිට කවදාකවත් ලැබෙන්නේ භාවනා කරලා කොච්චර දැනගත්තත් අපි පතරූපදේශ වාසික නෙවෙයි නම් ඉන්නේ. මේක කොච්චර කරන්න ගියත් අපිට කිසිම පරිසරයෙන් ඒ ඒ කම්පන වේගය ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේවා කරන ගමන් අපි එහෙම කරන පිරිසක් අතර අපිට ඉඳලා ඒ තලමේ ඒ රැල්ලේ ඒ ගැම්මේ යන්න හම්බෙනවා කියන එක අපි තේරුම් අරගන්න ඕනේ මේ විශාල කරපු මේ කරන ප්‍රයත්නේ වගේම මේ ඉස්සරත් කරගෙන ආපු වැඩපිළිවෙලක් නිසා අපිට හම්බෙච්ච ලාභයක්. ඒකෙදි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ වේගය Taman තුල දල්වාගත් පහනක් වගේ පවත්තන අතර අනික් කෙනාගේත් භාවනා වැඩ කටයුතුට ඒක ධෛර්යයක් වෙන විදිහට නොසැලෙන මනසකින් යුක්තව චාම් ජීවිත ගත කරමින් කිසි කෙනෙකු බනවන්නේ නැතුව Taman කරගෙන යන යනවනම් බුදුජානකසේ සඳහන් කළා තිනවා සමග්ගාණන් තපෝසු භාවනා කරන්න අතර මේ විදිහට අන්‍යෝන්‍ය ආબોධයෙන් සමගී භාවයේ තියෙනවනම් ඒ තපස මේ තාම දුෂ්කර මේ වේදනා චෛසික අල්ලගන්න එකත් සුවසේ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මිත්‍යක් කරපු රිට්ටිට් වල මම දැකලා තියෙන්නේ ඒ ගැම්ම එන්නේ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ විතර වෙනකොට. ඔක්කොමලා එකම පවුල කට්ටිය වගේ <clears throat> දැන හඳුනුකම ඇති කරගන්නවා. ඒ පෛරුපාසනකමට නෙමෙයි භාවනාවට ඊට පස්සේ කාලසටහන දැනගන්නවා කළ යුතු පරියන්ක මෙහෙමයි සක්මණ මෙහෙමයි කියලා ඒ ටික කරනවා කරගෙන කරගෙන යනකොට මම පදංගයක නිනකොට තමන්ට ආස්වාසේ යන්තම් පටන් ගන්න හැටි ප්‍රස්වාසේ යන්තම් පටන් ගන්න හැටි ඒ වගේම තරහක් නොමනාකම මනාපයක් යන්තම් පටන් ගන්න හැටි දකිනකොට ඒ කාරණාවට අනුග්‍රහ කරමින් ඒවට අවශ්‍ය සප්පාය කරනු සපේමින් ඒ යෝගාවචරයා ඒකට සහයෝගය දක්වන්න පටන් අරගත්තොත් ඒක කිසිසේත්ම මේ තමන්ගේ ශාසනයට දක්වන පෞද්ගලික සහයෝගයක් නෙවෙයි ඒක ලෝක ශාසනයට බාහිර ශාසනයටත් කරන විශාල අනුග්‍රහයක්. ඒ නිසා එක්කෙනෙක් තේරුම් ගත්තොත් ඒ කෙනා හරහා විශාල ඒ කම්පන වේග වර්ගයක් යන්න පටන් අර ගන්නවා ඒ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන වචනේ හරහා. ඡාම් බව හරහා ඒ වගේම තව කෙනෙක් මේ ප්‍රයත්නෙදි ගන්න මේ දුකට උදව් කිරීම හරහා යන්න පටන් අර ගන්නවා. ඒක ගැම්මට යනවා. ඒක හරියට බෝවෙනෙල් ලඩක් වගේ යන්න පටන් අර ගන්නවා. ඉතින් හරියට නරක පුරුද්දකට බෝ වෙන්නා වගේ මේ භාවනාවත් බෝ වෙලා යන ගතියක් එන්න තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම උපරිම උත්සාහයක් ගන්න ඕනේ. ආස්වාස් ප්‍රසවාසී කායන පස්සනාවේ සත්‍ය පවත්වන වගේම ඒක කරගෙන යනකොට හම්බ වෙන මේ විවිධාකාර විඳීම් රාශියේදීත් අර වගේම මුලැමැදාක දැකගෙන සංසිද්ධ වීම තමයි කරණ තියෙන්නේ. ඒ වගේ ගෙවන් වීම දැක ගැනීම තමයි අපි කරන. ඡය වීම දැකීම තමයි අපි කරන. වැය වීම තමයි දැකීම තමයි අපි කරන මේ මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් ඒක නිසා ඒක පෙළ ගැහිලා සිද්ධ වීගෙන එනවනම් ඒ සඳහා උපරිම සහයෝගය දීලා අනුග්‍රහ කිරීම යෝගාවචරයකට විතර තේරෙන්නේ නැහැ කවදාකවත් වෙන පිංකම් කරන්න අයට. ඒගොල්ලෝ යන්නේ වෙන මොකද්ද මාතෘකාවක් කරා. යෝගාකච්චය විතරක් ඇතුළට හැරිලා Taman හැම චිත්තක්ෂණයකම අත්දකින අත්විඳින විදිනදී මේ හරහමයි ජීවන තියෙන්නේ කියලා හැකි තාක් ඒ සතිය පවත්වන්න උත්සාහ කරනවා. ඉතින් දැනට කරගෙන යන මේ වැඩවලට මේ ධර්ම දේශනාවත් මේ ප්‍රායෝගික උපදේශත් ඒකාන්තයෙන් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අපේ වැඩමුළුවේ දෙවැනි ධර්ම දේශනාව මෙතනින් સમાප්ත කරනවා. සියලු දෙනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා